මේකේ නිසා ශාස්ත්‍රීය භාෂිතයක් නෙවෙයි නැත්නම් සරුවචන් වහන්සේගේ දේශනාවක් නෙවෙයි මේක ශ්‍රාවක භාෂිතයක් නැත්නම් ධර්ම ස්වාමී වූ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ දේශනයක්. මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගැන කියනකොට ශාසන ඉතිහාසයේ දිහා බලනකොට බොහොම නිහතමානී වගේම පුදුමාකාර මේ ශාසනය වෙනුවෙන් වැඩ රාජකාරී කොටසක් කරපු වත් ඔය මේ වගේ විහාර කර්මාන්ත වගේ වත්වලදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළා තියෙන කටයුතු කළා තියෙන ඒකම ਸਰවඥාන්සේගේ විතාම දුෂ්කර භාර දුර දූත මෙහෙවරවල් කරලා තිනවා ඊටත් වැඩිය පසු කාලීන ආචාර්යවරු පවා පිළිඅරගෙන තිනවා. මේ ਸਰවචන් වහන්සේ තැන් තැන් වල අවුරුදු 45ක් කාලය පුරා බුද්ධ කෘත්‍ය කරනකොට දේශනා කරපු දේවල් දැන් මේ අපි වාගේ අවුරුදු 2600ක් පස්සේ ලෝකේ පහළ වෙන ඇතැම් දාස් ගානක් කරදීවලෙන් ඒගොඩ ඉන්න පිරිසට මේ පණිවිඩේ ගෙනියන්නේ කොහොමද කියලා එදා හිතපු ස්වාමීන් වහන්සේනම වෙන විදිහට කියනවා නම් සර්වචන් වහන්සේගේ මේ පණිවිඩය පණිවිඩ කියන්නේ ශාසනය කියලා. ශාසනය කොහොමද પરම්පරාවෙන් પરම්පරාවට යන්නේ? දැන් අද නම් අපි CD එකක් කරගත්තාම CD එක සාක්කුවේ දාගත්තාම ත්‍රිපිටක ධර ඕන කෙනෙකුට කියලායි මම ත්‍රිපිටකේ දන්නවා. කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් ත්‍රිපිටක ධර වෙන්න ඕන නම් CD එක සාක්කුවේ දාගන්නයි කියනවා CD එක ඔක්කොම දාන්න පුළුවන් එක CD එක. ඒ නිසා අද තියෙන තොරතුරු තාක්ෂණයක්. නමුත් අපි හිතන්න ඕනේ එදා සර්වචනාන්තේ වැඩ හිටපු කාලේ තිබුණේ ඊ타ත්ම මේ පැරණි ක්‍රම. ඒ වුණාට ඒ වගේම තමයි සර්වචනාංශයේ පුද්ගලයෙක් වශයෙන් මේක මෙහෙම ඉදිරියට යෑම පිළිබඳව එච්චර හිතලා කරලා නැහැ. උන්වහන්සේ ඒ ඉදිරිපත් වෙච්ච ඇත්තන්ඩ චරිතාවල හැටියට අවස්ථාව හැටියට විවිධ දේශනා විලාස පවත්ලා තියෙනවා. මේ සාරිපුත්‍ර සාංශේ එදා ඉඳලම ඒ කියන්නේ ඒ සර්වචනංශ වැඩ ඉන කාලෙම මේ ගැන හිතලා හුඟක් පියවර ආරම්භ තියෙනවා. සර්වචනංශ කලින් පිරුණම් පෑවා. ඉතින් මේ නිසා මේ සාරිපුත්‍ර සාංශේ ගැන ආදර භක්තියක් ගෞරවයක් තියෙන යක්කඩුවේ පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ හරිම සූත්‍රෝට ආශා කරපු ස්වාමීන් වහන්සේ නම කවුරුත් වගේ දන්නෝ ඒ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා මම බුදුහාමුදුරන්ට මල්ලාසනේ මල් වට්ටියක් තැම්පත් කරනකොට එක මලක් ආසනේ කොනක තැම්පත් කරනවා කියලා සාරිපුත්තු සාංශ වෙනුයි. ඒ තරම්ම මේ බුදුහාමුදුරන්ගේ නෛර්යානික සද්ධර්මය මේ මිනිස්සු හරියට පටලවා ගන්න දෙයක්. හරියට තේරුම් ගන්නෙම නැති දෙයක්. පරම්පරාවෙන් පරම්පරාවට යන්න භාෂාවෙන් භාෂාවට වෙනස් වෙන්න, දේශයෙන් දේශයට වෙනස් වෙන්න මේක පැවැත්වීම පිළිබඳව දුක්ගත ක්‍රමාණ ප්‍රමාණි. ඒකට වෙහෙස වෙච්ච ප්‍රමාණි. ඒ නිසා මේ සූත්‍රයේ තියෙන වටිනාකම තමයි මේකට කියන්නේ දසුත්තර සූත්‍රය කියලා. සාරිපුත්තු සාංශේ මේ අවුරුදු 45ක් ඇතුළත නැත්නම් සාරිපුත්තු සාංශගේ දැනුම හැටියට සරුවත්සන්සේ දේශනා කරපු ඔක්කොම ධර්ම කොටස ප්‍රස්තාර කරා. ඔක්කොම පෙළ ගැස්සුවා. දසුත්තර කියලා කියන්නේ එකේ කොටස ටික මේකයි දෙකේ කොටාස ටික මේකයි තුනේ කොටාස ටික මේකයි කියලා එකේ සිට 10 දක්වා පන්ති 10ක් හදලා තියෙනවා. එක පන්තියකට ධර්ම කොටාස 10ක් තියෙනවා. ඒතර ඒකක 10යි දෙකේව 10යි තුනේව 10යි හතරේව 10යි. ඉතින් මේක පස්සේ සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා අංගුත්තර නිකාය කියලා මේක ලොකු කරා අංගුත්තර නිකායේ තියෙනවා ඒකක නිපාත දුක නිපාත තික නිපාත ආදී වශයෙන් ඒකාදශක නිපාතයේ දක්වාම බුදුරජාණන් වහන්සේ එක කාරණාවට එක සූත්‍රයක් දේශනා කරා නම් ඒක ඒකක නිපාතයට දාලා තියෙනවා. එක සූත්‍රයේ කරුණු දෙක තියෙනවනම් දුක නිපාතේ. තුනක් තියෙනවා චතු මේ තික නිපාතේ. හතරක් තියෙනවා සතිපට්ඨාන ආර්ය වංශ වගේ දේවල් චතුත නිපාතේ වගේ දාන. ඉතින් ඒ වගේ දැන් අඟුත්තනිකයි කියවන කෙනෙකුට තේරෙනවා ඒකක නිපාතේ පළවෙනි සූත්‍රයේ දෙවෙනි සූත්‍රයේ කිසිම සම්බන්ධයක් නැහැ. එකී කරුණු එක ඊට පස්සේ එකී කරුණු ඊගාවෙකේ තියෙන ඊගාවෙකේ තියෙනවා. දැන් මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ පෙළ ගැස්ම ඊට වැඩිය පොඩ්ඩක් පොඩ්ඩක් නෙවෙයි ලොකු වෙනසක් තියෙනවා. පළවෙනි කියන කාරණාව දෙවෙනි කාරණාවට ධර්ම પરම්පරාවක් ගෙනියනවා. ඒක නිසා එකී කාරණා 10 ඉගෙන ගන්නකොට භාවනා කරන කෙනෙකුට හරියට පඩි පෙලක් නැග්ගා වගේ පළවෙනි පඩියට නැගපුවාම දෙවෙනි එක පේනවා. දෙවෙනි එක නැගලා තුන්වෙනි එක පේනවා. නැත්තම් මේකට කියනවා ආනුපුබ්බී ක්‍රමයට කොට ගහලා තියෙන්නේ. අනුපූර්ව ක්‍රමයකට. දැන් අඟුතර නිකාය ගත්තාම එහෙම අනුපිළිවෙලක් නැහැ. ඒකේ එක එක 10 එකේ එකේ අංගේ අල්ක කාරණාවක් අඩංගු සූත්‍ර බර ගණක් කියනවා. ඒවා 10 10 කොටස් වලට මාතෘකා කරලා තිබ්බට එකකින් එකට අන්තර් සම්බන්ධතාවයක් වග වෙන්නේ නැහැ. ඒ සංගීතකාරක ස්වාමීන් වහන්සේලා කරපු එක ලොකු වැඩක්. මේ සාරිපුත්‍ර සාංශිකයේ සඳහන් කළ තියෙනවා දසුත්තරම් පවක් පවක්ඛාමේ ධම්මං නිබ්බානපත්‍ය මම සියලු දෙනාගේ තප පහසුව පිණිස පරිබෝධිය පිණිස 10 උත්තර කරගෙන 10 උපරිමයේ කරගෙන ධර්මපත්‍ය මතක් කරලා දෙන හැබැයි නිබ්බාන ගාමිනී කියන ප්‍රතිපදාවක් මේකේ තියෙනවා. මේක යම් කිසි විදියකට පරිශීලනය කරොත් සබ්බගන්ත ප්‍රමෝචන ප්‍රමෝහණං ප්‍රමෝචනං අපිට තියෙන මේ ගැට ටික අපිට තියෙන දුර්වල අපහසුකම් ටික නිවන දක්වාම යන්න ලිහිකන යන ක්‍රමයක් තියෙනවා. සරල දන්න තැනකින් පටන් අරගෙන එnde ende ende ende ende ende ගැඹුරකට අතුලාන්තයකට යන පිළිවෙල නිසා මේක බය නැතුව කියන්න පුළුවන් මානවයා විසින් ඥාණය පෙළගස්සන්න පටන් ගත්ත පළවෙනිම ප්‍රයත්නය. ඥානෙ බුදුරජාණන් වහන්සේගේ ඥානෙ අප්‍රමේයයි, අනන්තයි අප්‍රමාණයි. ඒකෙන් දේශනා කරපු කොටාසේ බොහොම ඩිංගිත්තයි. ඇටේරියවණේකට සංඝයා වහන්සේලාත් එක්ක ਸਰුවචනාන්තේ වැඩපු වෙලාවක ਸਰුවචනාන්තේ වැඩිච්ච ඇටේරියා කොළහුරක් අරගෙන සංඝයා වහන්සේලාගෙන් අහනවා මහන්නේ මේ ඇටේරියවණේ තියෙන කොළ ප්‍රමාණයද වැඩි මම මේ මගේ මිටට ගත්ත කොළ ප්‍රමාණයද වැඩි කියලා. ඒ තුලින් සංඝයා වහන්සේලා බොහොම ප්‍රසිද්ධ ඍජු උත්තර දෙනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මිටට අහුවෙච්ච ප්‍රමාණය අඩුයි. මේ ඇක්ටීරියා වනේ තියෙන කොළ වැඩි. ඒකෝට සර්වචාන්සිය සඳහන් කරනවා සර්වඥතා ඥාණයට වැටහෙන ධර්ම කොටාසි මේ ඇක්ටීරියා වනේ තියෙන ඇක්ටීරියා කොළ වගේ. මම මේ ප්‍රතිපදාවක් කරලා ශීල සමාධි ප්‍රඥාවසෙන් ඉදිරිපත් කරපු ටික මේ අතරගත ටික වගේ. ඔක්කොම ධර්මය දැනගන්න ඕනේ නිවන් දකින්න. අවශ්‍ය කරලා තියෙන්නේ මම මේ දෙන ටික විතරයි. ඒ නිසා ඒ කොට්ටාසය මේ පෘ탁ජනේ ගත්තොත් එව නැත්නම් මේ දහසකුත් වැඩ ඇති වගකීම් භාර සහිත ගොඩක් වැඩ කරන ගිහියෙක් ගත්තොත් ඒ ਸਰවඥාන්සික ඥානය අපිට ගන්න හිතන්න බෑ. ඒකෙන් අහුවෙච්ච ටික තමයි එළියට ආපු ටික තමයි ශ්‍රීමුකේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපේ ආනන්ද මහා ස්වාමීන් වහන්සේලා කොට මහා කොට්ටිත මහා කච්චායන වගේ ස්වාමීන් වහන්සලා ඒ විස්තර කළ දුන්නේ. දැන් මේකෙමුත් මේ ඔක්කොමත් රාජකාරණයකට ගමන් නිවනුත් ලබන ගමන් මේ ටිකට වඩාම් කරලා ඊගාව ගෝලයට පුරුදු කරන්න එපා කවුරු හරි. ඒ ගෝලයන්ගෙන් තව කෙනෙකුට යවන්න එපා මේක. ඒක මේ પરම්පරාවෙන් પરම්පරාවට යවනොයි කියන එක ਸਰවචනාචර වැඩි හිතුවා මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ නිසා උන්වහන්සේ මේ ධර්ම කොටස ටික අරගෙන සරලඩ කරලා පෙරලා හරි ගස්සලා පෙළ ගස්සලා ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කරනකොට එකින් එකට එකින් එකට ධර්ම પરම්පරාවක් වෙන විදිහට මේක ඉදිරිපත් කරපු නිසා වැඩමුළුවකට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ එකේ පොත දෙකේ පොත ඉතින් එතෙන්දි මම මතක් කරන්න කැමතියි අපි මේ දසුත්තර සූත්‍රයේ එකේ කොටස මේට ඉස්සෙල්ලා වැඩමුළු දෙකකට පාවිච්චි කරා. අද අපි පාවිච්චි කරන්න යන්නේ ඒකේ දෙකේ කරුණු අඩංගු පොත. විචාරේ එකේ පොතෙන් දෙකේ පොතත් ස්වාධීනයි. එනිසා මේක කරගෙන ගියොත් අපිට පුළුවන් වෙයි කියලා හිතනවා. මේ ධර්ම પરම්පරාව ඉදිරියට යනකොට අද ඉස්සෙල්ලා මේ වැඩමුළුවට ආපු නවක යෝගාවචරයෙකුට තමන් දන්න තැනකින් මේකේ අත්පොත් තියාගත්තොත් ඉඳුල් කට ගාගත්තොත් එන්නේ එන්නේ ගැඹුරකට යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒක අපි දැනගන්න ඕනේ මේ ඥානය කියන එක බැලුවොත් දැනට තියෙන විද්‍යාත්මක පරිශන අනුව බලනකොට හැම කෙනාටම මනුස්ස මොලේ දැනුම් සම්භාරයක් තියෙනවා ඕනම දෙයක් කරන්න පුළුවන් හැකියාව. හැම කෙනාගේම තියෙනවා. නමුත් අපේ ජීවන රටාවේ හැටියට අපි ඉපදිච්ච සංස්කෘතිය හැටියට රුචර්ජකම් වල හැටියට අපි එකකින් 100ට දෙකක් විතර වගේ දෙකටත් අඩු ප්‍රමාණයක් තමයි මේ අවුරුදු 120ක් තුළම පාවිච්චි කරන්නේ. මේකෙන් 90%ක් උප්පත්ති තාලෙටම තිබිලා මැරලා යනවා. ওই 100ට දෙකින් තමයි අපි මේ කාමයට රූප හම්බ කරන්න, තද්ද හම්බ කරන්න, ගන්ධ රස පහත හම්බ කරන්න, ඇහ කන දිව නාසය පිනවන්න පාවිච්චි කරන්නේ ওই දැනට වැඩ ගන්න කුංචි ඩිංගිත්තක් තමයි වැඩ ගන්න. බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් අපේ මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේලා මිනිස්සයාට manussකම කියලා දෙනවා. උඹලෝයේ දන්න පටු දේ. ඕක මම දන්නවා මේක මං විතරයි දන්නේ කියලා තණ්හාමාන කරන වෙනුවට උඹලඟ ওই වාඩිලේ ඉන්න මනුස්සයටත් උඹට වගේම සීර්ධියක් ඥානෙ තියෙනවා. මතු කරගන්න දන්නේ නැහැ. ඒ මතු කරගන්න නම් ප්‍රතිපදාවට බහින්න. ඒ ප්‍රතිපදාවට බැස්සේ නැත්තම් ඒ මනුස්සයා මැරෙන කම්ම මං කවුද කියලා දන්නේ නැහැ. මිනිස්සෙක් බවවත් දන්නේ නැහැ. තියෙන හරියක් තියෙන තිරිසංගත. මේ ඥානීය පටු වෙන්න පටු වෙන්න අමන මරි මෝඩ තිරිසංගත ටික විතරයි තුරු වෙන්නේ. මේක පළල් වෙලා හැම මිනිස්සෙකුටම හැම ශිල්පෙටම ඥාණය තියෙනවා. හැම කෙනාටම පුළුවන් යායක උපදාගත්ත ක්‍රමයේ හැටියටයි මේක ඉස්මතු වෙන්නේ කියලා හැම කෙනෙක් දිහා බැලුවොත් ඔකට මෛත්‍රිය කියලා කියනවා. හැම කෙනාටම හැම හැකියාවම තියෙනවා. ඒක අර පාවිච්චි කරන <clears throat> නිතර භාවිතා කරන හැටි තමයි වෙනස් වෙන්නේ. ආනේ යනෝ බලනකොට සරුවචන් වහන්සේගේ තිබුණේ මනුස්සකම සරුවචන් වහන්සේ දන්නා තාලෙට මේ 45 අවුරුද්දේ සඳහන් කර මම බ්‍රහ්මියෙකුත් නෙවෙයි මම ගාන්ධාරයෙකුත් නෙවෙයි මම වෙන කිසිම මනසනේ මම මිනිස්සෙක් කියන කාටගේ වෙනකන් කිව්වා. ඒකෙන් තීරුම් ගත්ත පිරිස තමයි ඔය මහරහතන් වහන්සේලා රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ. උන්වහන්සේලා මේ නිවන් දකින්න හම්බෙච්ච මනුස්සාත්ම භාවය පුළුවන් තරම් වැඩ ගන්නවා. මේ මම කාලකන්ණි මට මොනවක්වත් කරන්න බෑ මට දසපාරමිතා පිළිලා නෑ මට හේතුක ප්‍රතිසන්දි නෑ මට අරක නෑ මේක නෑ කියලා මේ කුම්මෙහි කතා මේ කරන චරුචුරු බුදුජානක කොටිම්ම අයින් කරා නිවන් දකින්න ඕන නම් හැකි සංඥාව තියාගන්න. කරණියන් අත්ත කුසලේන යන්තං සන්තම් පදං අබිදමෙච්ච සක්කෝ මේ සාන්තිපතේ අපේක්ෂා කරනවා නම් යම් කිසි කෙනෙක් සක්කෝ හැකි සංඥාව ගන්න මම අංග සම්පූර්ණ මිනිසෙක් මයිලක මේ සීට දැනුවම තියෙනවා. පාවිච්චි කරපො නැති නිසා, ඔප්නංගගත නැති නිසා මම අර 100ට එකක් දෙකක් අරගෙන ඒකේ තියෙන අඩුපාඩුකම් බලබලා අනිත් එක්කන තව කෙනෙක් වෙන කෙනෙක් කියලා හිතනවා මොකද එයා වෙන ප්‍රදේශයක් විශේෂණය කරලා තියෙනවා. නමුත් අපි දෙන්නටම තියෙන manussකමට ගියොත් ඒක ගන්න බෑ බුදුහාමුදුරගේ පන්නරේට දාන්න නැතුව. බුදුරජාණන්සේගේ කම්මලට දාන්න නැතුව. බුදුරජාණන්සේගේ ප්‍රතිපදාවට දාන්න. ඒක දැම්මට පස්සේ බලනකොට අපි ඔක්කොගෙම මේ පොදු මනුස්සකම තියෙනවා. අපි පොඩි පොඩි කොටස් දිනු කරලා තියෙනවා. ඉතින් සංසාරගත පුරුදු ඒ අපේ සංස්කෘතික ලක්ෂණ අපි ඉපදිච්ච යෝගේ හැටියට වෙනස් වෙනවා. අන්නේ පූර්ණ අවධියක් ඇතිකරන වලුතුන් උපයන්න නෙමෙයි. පූර්ණ අවධියක් ඇතිකරන කුමක් කළ යුතුද කියලා ඒක අවදි වෙච්ච කෙනෙකුට තේරෙනවා මිසක්කා මේ අන්ධකාරයේ අතකදා ඉන්නේ පු탁 යනෙකුට ක්‍රමවේදයක් හිතා ගන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේලා ඉදිරිපත් වෙන දාට ප්‍රශ්නේ අහන විදිහට හරියට දූත ලක්ෂණේ බලලා විෂ මොකද්ද කියන විද වෛද්‍යවරයෙක් වගේ හරියට යාට කියනවා මෙන්න මේකයි කරන්න ඕනේ කියලා. ඒ අනුව බලනකොට මේ දැනුම නැතිකම කාටවත් ඇත්තේම නැහැ. දැනුම ඉදිරිපත් කරගන්න බැරි කමයි ප්‍රශ්නේ. විභාගය කියලා කියන්නේ ඒ දැනුම ඉදිරිපත් කිරීමේ ක්‍රමයමයි එකක් මිස විභාගයෙන් කවදාකවත් දැනුම් මනින්න බෑ. ඒක අධ්‍යාපනච්ච හොඳටම දන්න දෙයක්. මේ විභාගය කියලා කියන්නේ ලස්සනට ඉදිරිපත් කරන්න පුළුවන් එක නම් දිනනවා. මුදුවට පන්තිවල ඉගෙනගෙන විභාග ලියා ගන්න බැරි කී දෙනෙක් මපේ පන්තියේ හිටියා. යනව බලනකොට අමු මැට්ටෙක් මම. මට කිසිම අකුරක් ලස්සන ලියන්න බැ අඩි කෝදුව තියලා ඉරක් ගැහුවත් ඇදට නෑනේ මම. උගතකන කැඳලා අඩි කෝදුව තියලා ඊතලයක් ඇඳද්දා මගේ ඉර ඇදට යනවා. ඒ නිසා මොනම තාලෙන්වත් ඒව කියාගන්න තේරෙන්නේ නැහැ. මට තේරුණා මොකද්ද මන් දන්නේ මේ අධ්‍යාපනය කියන්නේ නම් පිස්සුවක් කියලා තේරෙනවා. මෙතන ඉන්න ඇති අධ්‍යාපන කාර්යෝ තරහ වෙන්න එපා එහෙම කිව්වට. මොකද මේ අදාළ නැති දේවල් නුගන්නන ඉස්කෝලේ. ඒවට හිත යන්නේ නැහැ. ඕන කෙනෙක් එක්ක මන් දන්න උදල්ලක් කරන වත්තට බැස්සනම් මට ගහන්න පුළුවන්. 100ක් 70ක් ගත්තොත් ඕන කෙනෙකුට මට වැඩ පෙන්නන්න පුළුවන්. හැබැයි මේ ඉස්කෝලේ උගන්වන ওই සමීකරණ හරි ඕක කටපාඩම් කරලා ඇති වැඩක් නෑ. ඉතින් මට ආසාවක් ආවේ නෑ. ඒ නිසා කවුරු හරි ඉන්නවනම් ඒ දැනුම ඥානේ උසස් කෙනෙක් එයාගේ මේ දැනුම ඥානේ උසස්කමක් නෙමෙයි තියෙන ඉදිරිපත් කිරීමේ ප්‍රශ්නය. මේක මම කෙලින්ම සම්බන්ධ කරන්න කැමතියි ඔය දවල් තිබ්බ ධර්ම සාකච්ඡාව. කිසිම කෙනෙකුට අර මූලික උපදේශ ටික ඇහෙන්නෙත් නෑ. මේ ප්‍රශ්න ලියනකොට ප්‍රශ්නයක් අහනකොට මේ කමඨාන සුද්ධ කරන මොනවද කියන්න ඕන කියලා දන්නේ නැහැ. හැබැයි ඔක්කොම සාමාන්‍ය අධ්‍යාපන මට්ටමේ බනකොට සාමාන්‍ය ලංකාවේ ජනතාවගේ ප්‍රමාණයෙන් මධ්‍යම ප්‍රමාණයට වැඩිය දියුණු කට්ටිය. මේකේ මේ දෙයට ගියාම බොළඳයි. දෙකේ පන්ති ළමයිගේ තරමක් දැනුමක් නැහැ. ඒ තරහට නෙමෙයි මේ කියන්නේ. එන්නේ ඒක හදලා දෙන්න දන්නේ සරුවචන් වහන්සේ. ඒක හදලා දෙන්න දන්නේ අපේ මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. මොකද උන්වහන්සේලා දන්නවා ඉස්සල්ලා මොකද්ද කියන්න ඕනේ? ඊගාට මොකද්ද කියන්න ඕනේ? ඊගාට මොකද්ද කියලා දෙන්න. ඉතින් කවුරු හරි කියලා ඇහුවොත් මට ඔක්කොම කියලා දෙන්න සාංශ මට ගෙදර යන්න තියෙනවා මේ බබා අඬනවා කියලා. එහෙනම් ගෙදර වල ඉතින් මොනව කරන්නේ? මේ පළවෙනි එක කියලා ඒක හරි ගියාට පස්සේ තමයි දෙක කියලා දෙන්නේ. සිංහල බේත් කතා ලියනකොට පළවෙනි බේත් කතා වෙයිලා ගුණාගුණ අනුව තමයි දෙවෙනි කතායට දෙන්නේ. කතාවේ කියලා පොත් නැහැ. එදා බලලා දෙය ටික එකතු කරලා දෙවෙනි කතාවේ දුන්නා. දෙවෙනි කසාය ගුණාගුණ කිව්වොත් තමයි තුන්වෙනි කසාය කියන්නේ. ඔය කම්පියුටර් ප්‍රෝග්‍රෑම් වගේ මේ බුද්ධජානනාතිගේ ක්‍රමයේම පෙළගස්සන්න බෑ. එසේ මෙසේ කෙනෙකුට අන්නේ අමාරු දුෂ්කර කෘත්‍ය තමයි අපේ මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අංග පිළිවෙලට හදාන්නේ. ඉතින් හොඳට පැහැදිලි වෙනවා අද විශ්වවිද්‍යාලයක වගේ තියෙන බුද්ධ ආගම හෝ දර්ශනය පිළිබඳ හෝ අංශයකට ගිහිල්ලා වාදයක් කෙරුවොත් නැත්නම් මාතෘකාවක් දුන්නොත් බුදුජාණන් වහන්සේ දේශනා කරපු එක ඊටාම වටිනම කොටස මොකද්ද කියලා. මොකද්ද බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයේ මේ 84000 ධර්මස්කන්ධය හරහා දුන්නේ කියලා ගහමරා ගත්තේ නැත්තම් පුදුමයි. ඔද කට්ටියක් පැහැදිලිවම කියනවා මේ චතුරාර්ය සත්‍ය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒක බොරු කරන්න බෑ අනිවාර්යයි කියලා. ඒක තව කෙනෙක් කියනවා පිස්සු කතා කරනවා. චතුරාර්ය සත්‍ය නෙවෙයි පටිච්ච සමුප්පාදය තමයි ඉතාමත්ම වැදගත් දෙය. ඉතින් බුදුජානනාංශයේ බුදුරජාණන් කියපු පටිච්ච සමුප්පාදය. තව කෙනෙකුට කතා කරලා කියනවා පිස්සු ඕක දීල සමාධි ප්‍රඥා කියලා මේ ත්‍රිවිධ ශික්ෂාවක් බුදුහාමරෝ දේශනා කරේ. ওই දෙක හරියන්නේ මේකයි වැදගත් වෙන්නේ. තව කෙනෙක් කතා කරනවා පිස්සු මේ රාග ద్వේෂ මොහ තුනක් තියෙනවා ඕක නැති කරන්නයි බුදුහාමුදුරු කතා කරුවේ වෙන මොකක්වත් නෙවෙයි. ඉතින් මේ විදිහට මේ බුද්ධ දේශනාවේ හරය මොකද්ද බුදුරජාණන් වහන්සේ මේ පයින් වඩලා අවුරුදු 45ක් මිනිස්සුන්ට කියපේකේ හරේ කිසිම අධ්‍යාපනඥයෙකුට හෝ දාර්ශනිකයෙකුට කොටු කරන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ මේ වැදගත්ම දේ කියලා හැම රචනෙම ලියනවා මේක තමයි බුදුරජාණන්සේ දේශනා කරපු වැදගත්ම දේ කියලා. ඉතින් මම බුරුමේ ගියාට පස්සේ ඒ බුරුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයක් අහලා නෙවෙයි ওই ප්‍රශ්නෙට බොහොම සරල ඍජු උත්තරයක් දුන්නා. බුදුන්සේ දේශනා කරපොලී තියෙන හර පද්ධතිය ගත්තොත් ඒකට කියන්නේ අප්‍රමාදී කියලා. බුදුන්සේ දේශනා කරපු දේවල් වල වැද්දගත්ම දේ, දත්ත යුතුයම දේ තමයි අප්‍රමාදී. ඒකයි බුදුරජාණන්සේ පිටුම්පාන මංචකයේදී අප්‍රමාදේන බික්කවේ සම්පාදේත වය ධම්මා සංඛාරා කියලා කිව්වේ කියලා. ඉතින් ඒකට මට සම්බන්ධ වුණා මේ ස්වාමීන් වහන්සේ දැන් කෙලිම උත්තරයක් දෙනවා අප්‍රමාදී තමයි බුදුරජාණන් දේශනා කරු ඔක්කොම. මං යන්නේ ඉතලා පොත් සෑහෙන ගාණක් කියවලා තියෙනවා. බුදුරජාණන්සේ දේශනා කරපේකී මොකද්ද මූලික දේ කියලා කාටවත් තීන්දුව කරන්න බෑ කියලා. ඉතින් දැන් මේක මගේ හිතේ වැඩ කරා ගොඩක් අක්. මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දසුත්තර සූත්‍රයේ පටන් ගන්නකොටම එකේ කාරණා පටන් ගන්නකොටම ප්‍රශ්නයක් අහනවා මේ දසුතරම් පවක්ඛාමි ආදි වශයෙන් දේශන කළා ඛතමෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ මේ තමන් වහන්සේගෙන් බණ අහන අනිකුත් සංඝයා වහන්සේලා ප්‍රධාන කරගත්ත සිවණක් පිළිසින් අහනවා එවත්නි මේ බුද්ධ දේශනයෙන් මේ කතා කරන්නේ කෙනෙකුට ඊ타මත්ම උපකාර ආධාර කරන අපි බහූපකාර කියන වචනේ අපි සිංහට දාගෙන තියෙනවා මේකට පාළියේ තියෙන බහුකාරෝ කියලා අප්පමාදෝ අප්‍රමාදය තමයි මේ බුද්ධ දේශනේ ගත්තොත් නැත්නම් ශාසනය ගත්තොත් නැත්නම් ධර්මයේ ගත්තොත් වඩාත්ම උපකාර කරන ධර්මයි. ඒක තමයි අර පන්දි ශාංශයන් ගුරුමිදි කියවිලා කියන්නේ මට හිතා ගන්න දරා ගන්න අමාරු වුණාට. නමුත් බෞද්ධයකට කතා කරලා අහන්න බලන්න අද මොකද්ද බුදුරජාණන්සේ දේශනා කරපු වැදගත්ම දේ කියලා ලක්ෂයකට එක්කෙනෙක් කියයිද අප්‍රමාදී කියලා. අපේ ඉස්කෝලේ හරි දහම් පාසල් සිලබස් එකේ හරි කොතනක හරි පාඩමක් තියෙනවද කියලා බලන්න අප්‍රමාදී කියන එකට ඇත්තෙම නැහැ. අනිත ඔක්කොම තියෙනවා. පාලි ඉගෙන ගන්න කියලා කියනවා සීල ඉගෙන ගන්න කියලා තියෙනවා ධර්ම ඉගෙන ගන්න කියලා තියෙනවා ධම්පද ධම්මපදේ කටපාඩම් කරන්න කියලා තියෙනවා අර්ග කරන්න මේක කරන්න කියලා මුළු පද්ධතිය හරලා බලන්න අප්‍රමාදී කියන වචනේ මූලික ඉගැන්වීම බව බුදුජානකගේ මූලික ඉගැන්වීම බව කිව්වත් බෞද්ධය පිළිගන්න ලෑස්ති නැහැ. මොන තරම් ඔළුව මේ කාලය හරහා ධර්මයේ ගමන් කරනකොට හැත්බැඳිලා අවුල් වෙලා සංකර වෙලා තියෙනවද කියනවනම් අද අභිධර්ම පන්ති කරනවා දහම් පාසල් යනවා විභාග ඉස්කෝල පාස් වෙනවා බුද්ධ ආගම පිළිබඳව ඩිප්ලෝමා සාමාන්‍ය උපාධි MSc PhD ඩබල් ડોක්ටරේට් ගන්නවා කායෙන් හරි යවුවොත් මේ බුදුදහමේ උගන්වපු දෙ මේ ප්‍රධාන දේ මොකද්ද කියලා ගෙදර ගිහලා පොත බලලා එනකන් ඉන්න කියලා. නෑ නෑ යන්න එපා බුදුහාමතු උගන්වන අප්‍රමාද කිව්වොත් කන රත් වෙන්න ගහයි. කවුරක්වත් පිළිගන්න කැමති නෑ. ඉතින් මේ හා විශාල වෙනසක් මේ සියලු දෙත් ඕනේ බුදුසසුනේ දේශනා කරපු එකම වචනයක්වත් අහක දාන දෙයක් නෑ. නමුත් මේ පටන් ගන්නෙ කොතනින්ද? එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ විසින් බුදුරජාණන්සේගේ ධර්මයේ මොකද්ද වැදගත් වශයෙන් සැලකුවේ කියලා බැලුවොත් මේ සාරිපුත්‍ර සංසය ඔන්න පෙරක දෝරුව තමකව තමයි කරන්නේ. ඒක ඒකක නිපාතේ ඉස්සල්ලාම සඳහන් කරලා තියෙනවා. ඛතමෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ අප්පමාදෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ කිය. ඊට පස්සේ දෙවෙනි කාරණාවක් අහනවා. ඒ අප්‍රමාද ධර්මය වැඩෙන්න මොකද කරන්නේ අප්‍රමාද කියන එක સંદર્ભයක් දර්ශනයක් ඒක වඩන්න සති කායගත සති සාත සාත ලක්ෂණ තමන්ගේ කය පිළිබඳව සතිමත් වීම සන්තෝෂයෙන් කරන කෙනාට විතරයි අප්‍රමාද වෙන්න පුළුවන් තමන්ගේ කයට හිතගත්ත හැම චිත්තක්ෂණයක නිවන කියලා තනන් සන්තෝෂ වෙන මනුස්සයාට අප්‍රමාදය තමයි දැබෙන දෑවැද්ද ඒ නිසා කයට හිතගත්ත හැම වෙලාවෙම සාත ලක්ෂණ සාත කියලා කියන්නේ මිහිරියාවක් තියෙනවා. මයි කයට හිතගත්ත හැම වෙලාවෙම මම සාසෙන්ද කරන්න තියෙන උපරිම දේ කරා. මට කරන්න තියෙන උපරිම දේ මම කරගත්තා. එතකොට මට අප්‍රමාදේ ලැබෙනවා කියලා ඒ ඒකක නිපාත එක දෙක මම මේ මතක් කරගන්නවා. නමුත් අපි අද මේ 103 වෙනි වැඩමුළුවේ ධර්ම සාකච්ඡා ධර්ම දේශනාවට ගන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේම දසුත්තර සූත්‍රයේ දෙකේ පොතනේ දැන් එතනදී සාරිපුත්‍රයන්ස අර ප්‍රශ්නේම අහනවා ඛතමෝ ඛතමි ආවුසෝ ද්වේ ධම්මා බහුකාරා ධර්ම දෙකක් කෙනෙකුගේ ජීවිතයට හුඟක් උදව් උපකාර කරනවා නම් ඒ දෙක මොකද්ද කියලා සාරිපුත්‍ර සාන්ත මෙතන අහනවා. ඒතකොට සාරිපුත්‍ර සාන්ත එකක් ඇහුවොත් අප්‍රමාදේ කියනවා ඒකට උදව් කරන ධර්මයේ සතිය කියලා කියනවා. දැන් මේ ඛතමේ ද්වේ ධම්මා ඛතමෝ ද්වේ ධම්මා බහුකාරා සතිච සම්පජඤ්ඤච සති සම්පජඤ්ඤේ තමයි කෙනෙකුට එළෝ වශයෙන් මෙළෝ වශයෙන් තමන් වශයෙන් අනුන් වශයෙන් උපකාර කරන ධර්ම ඒ නිසා අපි මේ වැඩ මුලුවේ පටන් ගන්න හදන දෙකේ පොත නිසා අද දවසේ මාතෘකාව වෙන්නේ ඒ අර මූලික හඳුනාගීම කරාට පස්සේ කතමේ ද්වේ ධම්මා බහුකාරා කියන සාරිපුත්‍ර සංසගේ ප්‍රශ්නේ. ඒ සාරිපුත්‍ර සංසගේ උත්තරේ තමයි සතිච සම්පජානියච. ඉමේ ද්වේ ධම්මා බහුකාරා මේ ඔක්කොටම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා Tamanට බහූපකාර පිණිස අම්මා අප්පා වගේ අම්මා අප්පටත් වැඩියෙන් උදව් කරන දේ තමයි සති සම්පජාන්නේ කියලා. ඉතින් ඒ පිළිබඳව මගේ දැනුමේ හැටියට බලනකොට අද තමන්ගේ හිතසුව කැමැති තමන්ගේ අභිවෘද්ධිය කැමැති මිනිසයන් අතර බෞද්ධයෝ ඉන්නේ බොහොම ටිකයි ඒ බෞද්ධකින් ඇහුවොත් තමනුත් හිතසුවට කැමැති අර්ථ සිද්ධියට කැමැති ඒ අර්ථ සිද්ධිය සඳහා වැදගත්ම දේ කළ යුතුයම දේ පැහැර නොහැර කළ යුතු දේ මොකක්ද කියලා මට කොහොමඩක්වත් හිතා ගන්න බෑ කවුරු හරි මේ සතියයි සම්පජඤ්ඤයයි පෙන්ලා දෙයි කියලා. ඒ තියා මේ සතිය සම්පජඤ්ඤය ගැන දවස් ගාණක් බණ කිව්වත් ඒකයි මට වැදගත්ම දේ කියලා දවස් ගාණක් බණ අහලවත් තේරුම් ගන්න. ඒක මොකද අපේ හිතේ ඊට වැඩිය අපිට මේ සල්ලි වලට තියෙන ආශාව, ජනප්‍රියතාවයට තියෙන ආශාව, ලාභයට, සත්කාරයට, සම්මානයට, සිලෝකයට තියෙන ආශාව නිසා අරක බොරු කරන්නත් බෑ. හැබැයි ගිල ගන්නත් බෑ. මේක උගුරේ පටල වෙනවා. මේ ඇයි එහෙමනම් ওই සති සම්පජඤ්ඤය නා එකක් නම් අප්‍රමාදේ දෙකක් නම් සති සම්පජඤ්ඤේ ඇයි අපේ අම්මයි අප්පච්චි මට මේ කියලා දුන්නේ නැත්තේ? ඇයි ස්කෝලට ගිය ගමන් ගුරුවරයා මට මේ කියලා දුන්නේ නැත්තේ? ඇයි පන්සලට ගියම හාමුදුරුවෝ මට කියලා දෙන්නේ නැත්තේ? ඇයි අපි දේශපාලනඥයෝ වචනයක් අසඳහන් කරන්නේ නැත්තේ? ඇයි අපේ ආර්ථික සමීකරණ වල කිසිම තැනක ලේෂයක් සඳහන් වෙලා නැත්තේ? මේක තන්නේ කර කරන්න තියෙන සටනක් මුළු ලෝකෙම අපේ අම්මයි අප්පච්චි ඇතුළුව ගුරුවරයෙක් ඇතුළුව ආගමේ පන්තලේ හාමුදුරුවෝත් ඇතුළුව මේ සියලු අපිට හිතසුව සලසන සියලු දෙනෙන් එක්කෙනෙක්වත් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් දේශනා කරා ඒක ඉතින් ඔක්කොම දිරව ගන්න අපිට අමාරුයි. කොහෙන්ද බැහැ ගන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ කියලා ඇහුවොත් එක්කෝ ඒගොල්ලෝ දන්නේ නැහැ. මොකද දන්නවනම් කියලා දෙන්න එපා. ඒත් අපිට ඉන්න හොඳම මේ බ්‍රහ්මිය වගේ අනු උදව්පකාර කරන ඇත්තනේ. දන්නේ නැහැ. දන්නේ නැහැ. වෙන මොකක්වත් නැහැ. ඉතින් ඒසා විශාල මේ මහා කෘත්‍යයක් අපිට මේ දවස් පහේ රිට්‍රීට් එකේ කරගන්න පුළුවන් වේද කියලා මට සාධාරණ සැකයක් තියෙනවා. හැබැයි මම අරින්නේ නැහැ. ලෝආන්තරම් උත්සාහ කරනවා මේ කියලා දෙන ගමන් මටවත් තේරෙයිද කියලා බලන්න. කට්ටියක් ඉස්සරහදී කියලා දෙනකොට ඉතින් මම්මත් මේක නැවත නැවත කටපාඩම් කරන්න එපායි. නැවත නැවත කියන්න එපායි. ඊගමට හරි ලාභ තියෙනවා. ඔක්කොටම දන්නේ නැතුණාට මට ගොඩක්ම ලාභයක් තියෙනවා මේකේ. මොකද මේ කියන හැම වෙලාවෙම ඕගොල්ලෝ මේක ඔලොක්කුවට ලක් කරනවා. මේක විහිළුවට ලක් කරනවා. ඒ තරහට නෙමෙයි. ඕගොල්ලන්ගේ දෙන බකපඬිතකම. ඉතින් මගේ බකපඬිතකම එතකොට මට පේනවා උඹටත් ඕක කරගන්න බැරි උඹෙත් තියෙන බකපඬිතකම නිසා තමයි. ඉතින් මම ඒක නිසා ඕගොල්ලන්ට ගහ ගහ ඒ බෝලේ බම්පෙලා වදිනවනේ මට දැන් ගහන්න ගහන්න බම්පෙලා වදිනකොට මට තේරෙනවා මේක මේ මම දන්නවයි කියලා හිතාන කියට මමත් දන්නේ නැහැ. මට ගොඩක් මේකේ තව ඉගෙන ගන්න තියෙනවා. ඒත් ඒකට මම ස්තුතිවන්ත වෙනවා. මමත් එක්ක මේ සෙල්ලම් කරන්න ඕගොල්ලෝ සෙල්ලම් පිටියට බහැපුවේ කියලා. මට දැන් මේ බෝල ගහන්න ඉතින් වෙන පක්ෂයක් ඉන්න එපා දෙකක් ඉන්න එපා ගහගන්න. තනිය පිටියක් එක් ගහගෙන බෑනේ. හැබැයි මට සතුටුයි මේ බෝල ගහන පිටියට බහිද ගාන වැඩි දැන්. එන්නේ එන්නේ මට පේනවා තෑයෙන පිරිසක් මේකත් එක්ක මේක මුල් කරගෙන සාකච්ඡාවට කැමති. දෙබසකට කැමති. ධර්ම සාකච්ඡාවකට ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට කැමති. ඒක මට කනගාටු වෙනවා අපේ අම්මට අප්පච්චිට නොලබිච්ච එක. මට කනගාට වෙනවා මට උගන්වපු ගුරුවරුන්ට තිබිලා නැහැ. තිබුණා නම් මට පුරුදුම ආදරේ ඒගොල්ලෝ. දීලා නැහැ. දෙන්නේ නැහැ. දෙන්න දන්නේ නැහැ. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න මේ සතිය හෝ සම්පජාඤ්ඤම පටන් ගන්නකොට කියන්නේ නැති දෙයක් නෙවෙයි. ඔය හැම කෙනාගාම තියෙන හැබැයි ඔය එක්කෙනෙක්වත් විශ්වාස කරන්නේ නැහැ. ඕගොල්ලෝ විශ්වාස කරන්නේ මොකක් හරි ජපවන්තරයක් ඇති ඒක කිව්වට පස්සේ ඔන්න නිවන් දකිනවා. ඒ වෙනතම් මෙච්චර දන් දුන්නා පස්සේ නිවන් දකිනවා. මෙච්චර බෝධි පූජා කරලා පස්සේ නිවන් දකිනවා. මේ අර්ග කෙරුවොත් මේ කෙරුවොත් නිවන් දකි කියන ඇත්ත. දන් දෙනකොට සත්‍ය සම්පජාඤ්ඤය තියෙනවනේ නිවන් දකිනවා. බෝධි පූජාවක් කරනකොට සත්‍ය සම්පජාඤ්ඤය තියෙනවා නිවන් දකිනවා. කරන කියන ඕනෙම දෙයක සත්‍ය සම්පජාඤ්ඤය තියෙනවා නම් වෙන වැඩවලට වැඩිය දානය හොඳයි, සීලය හොඳයි, අනෙකුත් කටයුතු හොඳයි. නමුත් අපි යමක් කරලා ලැබෙන කුසල් ප්‍රමාණය තීන්දුව කරන්නේ සතියේ සම්පජාඤ්ඤයට වාංගු කරලා නෙවෙයිනේ. කොච්චර දුරට මම එක සතියෙන් සම්පජඤ්ඤයෙන් කිරුවද බල්ල එක නෙමෙයිනේ. අපි নানা විදියට මේව මනින්න හදන්නේ. ඒ සෑම දෙයක්ම අපිට හරියාදුවට ඒකිනවා. ඒක නිසා වැඩමුළුවකට සම්බන්ධ වෙලා භාවනා කරනකොට අපි අපේ බකපණිදකම් අයින් කරන්න අපි කරන්නේ මේ සාරිපුත්‍ර සාංශ කියපු නිසා බුදුහාමුදුරන්ගේ ධර්මයක් නිසා අපි උත්සාහ කරනවා ඒ සියලුම දේ පුළුවන් තරම් එක්ක නොකර ඉන්නව කරනවා නම් සතියෙන් සම්පජඤ්ඤයෙන් කරනවා නමුත් මොකද්ද මේ සති සම්පජඤ්ඤය කියන දෙමලේ? අපි කොහොමද මේක තේරුම් අරගන්නේ? ඒක හිතන තරම් මේ සතිය කියන එක සයන්නයි තියන්නයි කියලා ලිව්වට සම්පජඤ්ඤය කියන එක ඒ අකුටි ටික ලිව්වට ඒ සුතමේ වශයෙන් යම් දැනුමක් තිබුණාට ඔක හිතට වද්දා ගන්නවා කියන එක ওই තරම් ලේසි නෑ. මේ එක පැත්තකට බලනට ලේසි නැත්තේත් නෑ. මොකද ਸਰවචන සිද්ධියටපත් වෙච්ච සමහරෝ ඒක කියනකොටම ඒක තේරුම් ගත්ත තේරුම් ගන්නකොටම සමාදම් වුණා වැඩ ඉවරයි. අපේ ප්‍රමාව තියෙන අපි මේක දැනගත්තට මූලධර්ම වශයෙන් දැනගත්තට ඒක අදාහගන්න ක්‍රියාවත් කරලා බලන්න Taman වශයෙන් අත්දකින්න අපිට ගොඩාක් බාධක ධර්ම තියෙනවා මේකට වැඩිය වෙන වැදගත් දේවල් අපිට තියෙනවා. ඒ නිසා අපි මේකට බොහොම සුළු වෙලාවයි දාන්නේ. දාන දාන ප්‍රදේශන ප්‍රතිඵල තියෙනවා. නමුත් අපිට ඒක දිගට කරගෙන යන්න බැරිකම බලපවත්තා. ඒ නිසා අපි සාමූහික වශයෙන් ප්‍රයත්නයක් කරන්නත් ඕනේ, පෞද්ගලික ප්‍රයත්නයක් කරන්නත් ඕනේ. මේ වගේ වැඩමුළුවකට උනාට පස්සේ සාමූහික ප්‍රයත්නයක් තියෙනවා. ඒක බලන්න අද පළවෙනි දවසේ දෙවෙනිදා තුන්වෙනිදා වෙනකොට ඔන්න ඔක්කොමලා එක පවුලේ අය වගේ මේකට جوړු වෙලා සැදී පැහැදී ගන්න. හැබැයි ඒ වුණාට පෞද්ගලික ප්‍රත්‍යත් අරින්න බෑ. ඉතින් එන්නේ වාගේ Tamange හිතසෝ කැමැති ශාසනික වැඩ ගන්න කෙනෙකුට ඒ අද අද අවශ්‍ය කරන්නා වූ චේතු විමුක්තිය ලබා ගන්නද නැත්නම් මේ චේතු විමුක්ති ඵල සමාපත්තිය ලබා ගන්නද සරුවචන් වහන්සේ සඳහන් කළා තියෙනවා එයා කීප ආකාරයකින් තමන්ගේ මේ ආධ්‍යාත්මික ගමනට අනුග්‍රහ කරන්නේ ආධාර කරුණු සලසලා දෙන්න ඕනේ සැප කරුණු සලසලා දෙන්න ඕනේ මොකද මේ ස්වභාවයට අයිති එකක් නෙවෙයි මේක ස්වභාවයේ තියෙන කාමෙටයි ಜಾතිය බෝ කරන්නයි විතරයි. ඒ නිසා අපි මේ ස්වභාවික ගමන යනකොට බුද්ධජානක සඳහන් කරලා විශාල භෞතික ලියුණු අපිට ලැබෙනවා. ලෝක වර්ධනයක් සිද්ධ වෙනවා. ආර්ථික වර්ධනය, දේශපාලන වර්ධනය, සමාජ වර්ධනය. ඉවර වෙන්නේ කොහෙන්ද? සුසාන වර්ධනය. වැඩියෙන් බෝ කරලා වැඩියෙන් මැරලා වැඩියෙන් සෝංකොත් ඉතුරු වෙන එක විතරයි බුද්ධජානනාංශය දකින්නේ. මේ ලෝක වර්ධනයේ. මේක තමයි අපි ඉස්කෝලේ ඉල කරන්නේ. විශ්වවිද්‍යාල ගිහිල්ලා අධ්‍යාපන ආයතන හරහා ලෝක වර්ධනය කරනවා කරන්න කරන්න කරන්න සූසාන වර්ධනයක් සිද්ධ වෙනවා. දැන් බුදුජානක වහන්සේ මේ යන සංධාර රැල්ල එහෙම නැත්නම් මේ කාම රැල්ල හරහා උන්වහන්සේ පටිශෝතගාමි ක්‍රමයක් කියලා දීලා කියන එක ඉබේ එන්නේ නැහැ. බුද්ධෝත්පාද කාලයක වුණත් මනුස්සාත් ප්‍රතිලාභේ ලැබිලා තිබුණත්, කල්යාණ මිත්‍රාශ්‍රේ තිබුණත්, චන සම්පත්තිය තිබුණත්, පැවිදි වෙන්න ඕන පැවිදි වෙන්න පුළුවන්කම තිබුණත් බණ ඇහුණත් අනුග්‍රහ කළ යුතුයි. පළවෙනි අනුග්‍රහිත විදිහට සර්වචනanse පෙන්නන්නේ සීලානුග්‍රහයි. කාටවත් හිතා ගන්න බෑ මේ මෙච්චර ගමනකට සීලය අවශ්‍ය කරන්න කියලා. තුඟ දෙන එක නෝ ඕක මොකද්ද? ඉතින් බුදුහාමර කියපු දේ තර්කයට ගැලපෙනවා නම් ඥාණයට ගැලපෙනවා නම් සීල් ඇතුවහම මොකෝ නැතුවහම මොකෝ. දැන් පසුගිය අවුරුදු 30 විතර ඇතුළත ඇතිවෙච්ච භාවනා ක්‍රම දිහා බලනකොට මේ සීලේ ගණන් නොගෙන මේ පාරිභෝගිකත්වයට පත් කරගත්ත භාවනා ක්‍රම රාශියක් අද තියෙනවා. ඒ වගේ තියෙන සංකරතාදියා බලනකොට පේනවා මේ මිනිස්සුන් බුදුහාමුදුරන්ගේ මේ පළවෙනි කියප එක තේරුම් ගන්න බෑනේ. මේ වැඩේට කරන්න යනකොට සාමූහික වශයෙන් ප්‍රයත්නකුත් ඕනේ පෞද්ගලික ප්‍රයත්නකුත් ඕනේ තමන් පරිසද කරගන්න ඕනේ කය වචන දෙක හික්ම ගන්න ඕනේ. හික් මිච්ඡායට නම් හොඳයි. ඔක්කොට මේක නෑ. ඉක්මලා නැතුණට ප්‍රශ්න නැහැ. අපි ඒකට සීල අනුගහිතේ දක්වන්න ඕනේ. ඒක කොතනින් නතර කරන්න ඕන කියන්න බෑ. සීලේ නිතරම අදි සීලයක් වඩපත් කිරීමේ උනන්දු කෙනෙක් ආව තියෙනවා. එනිසා කොතනින් පටන් කරගත්තත් පන්සිලුත් ඇති පටන් අරගන්න. ඒක මහසි ෂැඩෝ ස්වාමීන් වහන්සේත් පළගස්සලා තියෙනවා. ඒකේ පුළුවන් වෙච්ච වෙලාවක් බලලා නීති පන්සිල් පොය අටසිල් කියලා අපේ සිංහල වචනක් තියෙනවා. පුළුවන් වෙලා සිල් රකින්න. පුළුවන් නම් පන්සලකට යන්න. ගිහිලා ටික ටික රකින්න. ඊට පස්සේ ඒක පුළුවන් නම් නව සීල් කරගන්න. ඊට පස්සේ පුළුවන් නම් දස සීල් කරගන්න. පුළුවන් නම් සාමනීර සීල කරගන්න. පුළුවන් නම් උපසම්පදා සීලිය කරගන්න. මේ ඉලක්කම් වැඩි කරන එක නෙවෙයි මම මේ කියන්නේ. හික්මෙන්න ඕනේ, සීතල වෙන්න ඕනේ. සදාචාර සම්පන්න වෙන්න ඕනේ. මේක නැතුව මේ ගමන යන්න බෑ. ඒ නිසා මේ වගේ පිළිසකට මේකට මෙහෙම ප්‍රකාශ කරාට කවුරක්වත් අත උසලා විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් බටහිර රටක ගිහිල්ලා එහෙම මේක කිව්වනම් ප්‍රසිද්ධියේ විරෝධය පාර නැගිටලා යනවා. අපිට ධර්මය ඉගෙන ගන්න ඕනට අපේ ජීවිතේ පාවා දෙන්න අපි කැමති නැහැ. අපේ රුචිජස් කම් පාවා දෙන්න කැමති නැහැ. කවුරුත් දෙන අනපඩත් වලට කොහොමද අපි යටත් වෙන්නේ? කොහොම අපිට එතකොට තියෙන නිදහස කියලා ඒගොල්ලෝ හිත පැහැවනවා. නිසා බටහිරට යනකොට ඔය සීලේ ඇල් මරලා විස කපලා කොතිබුණත් එකයි නැත්ත් එකයි කියන තමයි යන්නේ. ගියේ නැත්තම් අල්ලන්නේ. හරිම අමාරුයි ඒක නිසා. ලංකාවේ වුණත් බටහිර පන්නේට හිතන ධර්ම කොටස් එක්ක වැඩ කරනකොට හරිම අමාරුයි මේ සීලය ඉස්සර කරලා යන්න ගත්තම ඒගොල්ලන් හිතන්නේ අපේ ජීවිතවලට ඇඟිලි ගහන්න හදනවා. අපේ රුචි අරුචිකම් වලට ඇඟිලි ගහන්න හදනවා. ඒක අපි කැමති නැහැ. පුළුවන් නම් ඔහොම ඉඳද්දිම කරලා දෙන්න බැරිද කියලා. බුදුචානන්සේ බැරි නන්නේ. නමුත් පුළුවන් කෙනාට ඒ සීලය නැත්නම් එන්නේ අදි සීලයකටපත් වෙන ගතිය තමන්ගේ තියෙන බුදුහාමුදුරුව කෙරේ තියෙන සද්ධාාවක් වශයෙන් නැත්නම් බුදුරජාණන් වහන්සේගේ තියෙන පුරුෂ ධම්ම සාර්ථී ගුණේ වශයෙන් එnde ende ende ende හික්මන ගතියට යනවනම් කොච්චරක් සමාජයට එකකින් ආනිසංස ලැබෙනවද එක පවුලක එක මිනිස්සේ ඒ සීලාචාර වෙනවනම් ඒ පවුලයට කොච්චර සාන්තියක්ද ගමක නගරයක එක්කෙනෙක් ඉනවනම් ඒ ලොකු සාන්තියක් තියෙන නිසා ඒ නිවන පුද්ගලික නිවනක් නෙවෙයි ඒ සීලෙන් හම්බෙලා තියෙන ආචාර ධර්මයක්. ඊගාවට බුදුජානසී සඳහන් කළා තියෙන කොච්චර සීල් දැක්කත් සුතානේ ගහිදී තියෙනවා. නිතර නැවත නැවත අහපු බණම නැවත නැවත අහන්න ඒ සුතානුග්‍රහිතේ කියනකොට මෙන්න මෙහෙම අනතුරු රැඟවීමක් කරන්න වෙනවා. ඒ කියන්නේ බණ જાති අද තියෙන අද කාලේ අපත් අපේ පත්‍චිලෝසංචානු දෙකේ අපත් තුනේ 1901 ඉපදිලා. ඒකට අවුරුදු 91ක් ජීවත් වුණා. මුළු සතවර්ෂය පුරාම ජීවත් වෙච්චි උත්තරමන් ආචනවා. උන්වහන්සේ සඳහන් කළා තියෙනවා අද විතර බණ කියන යෝගයක් සිංහල ඉතිහාසෙම තිබෙන්නේ නැහැ කියලා. හැබැයි රටනරක් වෙලා තියෙන දිහා බලනකොට මේකේ මොකද්ද බරහක් තියෙනවා කියලා. මෙච්චරත් බණ කියද්දි මෙච්චරත් බණහද්දි මේ රටනරක් වෙලා තියෙන්නේ. ඒ නිසා භාවනා කරන එක නා බණ අහනකොට එයා හැම බණටම අහුම්කම් දෙන්න නරකයි. මේ භාවනාවට අදාළ දෙයකට මිස වෙන දේ වලට හිත දාන්න ගියොත් මේ හිත අර ගොනු කරගත්ත හිත ඒකෝදි භාවයටපත් කරගත්ත හිත අවුල් වෙනවා. ඒ නිසා ඒක ස්මෘත්තාවට යනවා. නිසා මෙන්න මේ මේ ටික හොඳයි මේ මේ ටික නරකයි කියන එක ජීවදී රෝගියා දන්නේ නැත්නම් මේ මේ ආහාර නරකයි කිය. ඉතින් කොච්චර බේත් බිව්වත් වැඩක් නැහැ. බ්ලඩ් ප්‍රෙෂර් තියෙන මනුස්සයා මේ මේ ආහාර නරකයි කියලා දන්නේ නැත්නම්, ලිලිට ප්‍රත්‍යප්‍රත්‍ය දන්නේ නැත්නම් ඒක දෙන මනුස්සයාට බණි. ඔ මොනවද කරන්න මිසක ඒ වගේ මේ ධර්මයේ තිබුණාට ඇහුම්කන් දුන්නට මොකද්ද Tamanට බහුකාර වෙන්නේ කියන එක දන්නේ නැත්නම් බන ඇහුවත් අමාරු වෙටනවා. ඒකේ සීනුවණින් කල්පනා කරගන්න. තුන්වෙනි එක තමයි සාකච්ඡා අනුග්‍රහිතේ. බණ අහලා සීලයක පිළිහිටලා වැඩ කරන ගමන් අනික් වැඩ කරන අයත් එක්ක සාකච්ඡාවක් කරන්න. මොකද කිසිම කෙනෙකුට මේ පාරේ හැලහැප්පිලි නැතුව යන්න බෑ. අනිවාර්යයෙන්ම හැලහැප්පිලි තියෙනවා. ඒ හැලහැප්පිල්ල හරහා මම කියන්නේ කවුද? වෙන කෙනෙක් මේ ප්‍රශ්න දිහා බලන්නේ කොහොමද? මොකද්ද බුදුහාමුදුරුව පොතේ උගන්වලා තියෙන උත්තරේ? මොකද්ද අද කාලේ භාවනා කරන අය මේකට ගන්න උත්තර කියලා? මේ හැම එකටම හරියන එක උත්තරයක් මේ ශාසනයේ නෑ. නිසා සාකච්ඡාව ඉතාම වැදගත්. හැබැයි දේවවාදී ආගම් වල සාකච්ඡාවකට ඉඩ නැහැ. ඒක සුද්ධ ඇදහිල්ල විතරයි තියෙන්නේ. ඒ පොතේ තියෙන එකට බලපන් නැත්නම් සදාකාලික අපායයි. ඒකට තියෙන සුද්ධ ලියවිල්ල. ඒ ලියවිල්ලත් එක්ක සාකච්ඡා කරන්න බෑ. ඒක ඒක තීන්දුවයි. අපි දරුවචනන්සේ සාපුඥයි උන්වහන්සේ සඳහන් කරන මේක බුදුන් දේශනා කරත් ගැළපෙන්නේ නැත්නම් හෝ තර්කයට ගැළපෙන්නේ නැත්නම් විශ්කොල දාන්න. සුද්ධ ලියවිල්ලත් විශ්කොරන්න එපයි කියලා තියෙනවා. ඒ කට්ටිය ගරු කරනවත් ගරු කරන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ දෙන දේ සාකච්ඡා කරලා ගන්න බැරි නම් gediya pitin කණ්ඩ ගත්තොත් හරියන්නේ නැහැ. ඒ නිසා බුදුචානන්සේ සරුවඥ වුණාට සාකච්ඡා අනුගහිතට ඉඩ දීලා තියෙනවා. මගේ ජීවිතේ මේ පැවිද්දට මට එන්න පුළුවන් උනේ සාකච්ඡා අනුගහිත නිසායි කියලා මට පැහැදිලිවම කියන්න හැමදාම අපි නිල්ල බිනකොට ඇඳ 7:00 මාට දෙක දෙච්චම රෑ 10 විතර වෙනකන් අපි හතරපත් නෙක් එකතු වෙලා භාවනා ගැන හෝ දන්න දෙයක් ගැන එක්කෙනෙක්වත් ගුරෙක් නැහැ. එක එකනෙක් මම සාකච්ඡා කරනකොට මට ඒ කාලෙම වැටහිච්ච දෙයක් තමයි අපි ඔක්කොටම තියෙන්නේ මොන જાතික වුණත්, ගෑනු වුණත්, පිරිමුණත්, පැවිදුණත් නැත්නම් එකම ප්‍රශ්නයයි. ඒක කියා ගන්න බැරි කම තියෙන්නේ. ප්‍රශ්නේ එලියක්වත් දාලා ගන්න බැරි කම තියෙන්නේ. ඉතින් කවුරු හරි මට අදාළ ප්‍රශ්න ඇහෙනකොට මට ලොකු සතුටක් ඇති වෙනවා. මොකද මම කවදාකවත් මේ සාකච්ඡා අනුග්‍රහිතය ලැබුවට කවදාවත් මම ප්‍රශ්නයක් අහලා නැහැ. ගුරුමි ගියාට පස්සේ එක ප්‍රශ්නයක් මට බඳගයි මම ධර්ම සාකච්ඡා වෙලාවේ අහලා තියෙනවා මට වෙන්නේ කවුරු හරි අහන ප්‍රශ්නේ. ඒකට මට හිතෙනවා මේ මං අහන්න ඕනේ කියලා මේ මිනිස්සු අහන්නේ. එතකොට මට උත්තරේ හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ සඳහන් කරා වැඩ කරන පිරිසක් එක්ක නිකන් හිටියත් ඇති කියලා. මේ භාවනා කරන පිරිසක් එක්ක තරන් දුනත් ලොකු දෙයක්. මොකද මේගොල්ලන්ගේ හැම වචනයකම හැම ක්‍රියාවකම ආදර්ශයක් තියෙනවා. ඒකේ ඇඟට එනවා. ඒක ඇමරිකාවේ කියන්නේ good vibes කියලා. good vibration. ඒක බණාපතාලට හිතාගෙන ඒක තාලයකට වැඩ කරන පිරිසක් එක්ක ඉන්නකොට තමන් නිකමටම ඉබේම ඒ මානසිකත්වයට වැඩෙනවා. ඒක ඒක බුද්ධෝත්පාද කාලක අපිට හම්බ වෙන සුවිශේෂී අවස්ථාවක්. ඒ නිසා ධර්ම සාකච්ඡාවේදී සාකච්ඡා අනුග්‍රහිතේ අපි දවල් පැයක් විතර ගත්තා. ඒකෙදී අපි එකිනෙක කන දෙකේ පන්ති ළමෙක් වාගේ. ඊ타මත්ම ආධුනිකෙක් වාගේ. ආධිකම්මික විපස්සකෙක් වාගේ තමන් කරපු හැටි මෙහෙමයි උපදෙස් ලැබුණ හැටි මෙහෙමයි කරනකොට මට වැටුනේ මෙහෙමයි කියලා ඊ타මත්ම නියතමානීව ඉදිරිපත් කරනවා. අපි ඉදිරිපත් කරන්නේ මේ මේ තමන්ට හීනමානයක් ඇතිකරන්න හෝ ගුරුරට මාන්නයක් දෙන්නේ ධර්ම ගෞරවය කියලා මේකට කියන්නේ. ඉතින් ඒක ඒ ඒ තමන්ට අහන්න ඕනේ ප්‍රශ්නේ කොච්චර අමාරුද කියනවනම් සර්වචන් වහන්සේ සමහර වෙලාවල් වල නිර්මිත බුදු කෙනෙක් බවල ප්‍රශ්න අසවනවා. බුදු පුත්‍රයන්න්සේ දන්න මේ මිනිස්සු ඉන්නේ තාම ප්‍රශ්නික කියා ගන්න බැරි වෙලා ගොළු වෙලා ඉන්නේ. ඒක ප්‍රශ්නයක් අහන කෙනෙක් ලව්ව අස්සවල බුදුන්සේ උත්තර දෙන්නේ. ඒ වගේ එකක් සිද්ධ වෙනවා ධර්ම සාකච්ඡාවේදී සක්‍රීයව සම්බන්ධ වෙනවනම් වෙන කෙනෙක් ප්‍රශ්න අහනවා අපි ඔක්කොටම සමාන උපදෙස් ලැබිලා තියෙනවා. අපි ඔක්කොම එක බත්තලිය බත් වලඳන්නේ. අපි ඔක්කොම එක විදියට පාට අඳින්නේ. එහෙම කළේවලා තව කෙනෙක් ප්‍රශ්න අහනකොට ඒක පිට ප්‍රශ්න නෙවෙයි අපේ ප්‍රශ්නයක් තමයි. මානවයේ ප්‍රශ්නේ. ඉතින් මේකේ මේ සම්බන්ධතාවයේදී සාකච්ඡාව හොඳ හැටි මෙහෙවවුවොත් බුදුහාමුදුරුවෝ මැද පහළ වුණා වගේ කාටත් තේරෙන පටන් අර ගන්නවා අපිට මේ සර්වඥතා ඥානෙ නැතුණට මේ ආපු ප්‍රශ්නට උත්තරේ දෙන්නේ. අපිට ලෝකේ ප්‍රශ්න විසඳන්නත් බෑ අල්ලපු කිසි ප්‍රශ්න විසඳන්නත් බෑ කතෝලික ප්‍රශ්න විසඳන්නත් බෑ අපිට ඕනෙත් නැහැ අපිට ඕන තියෙන්නේ මේ ආපු ප්‍රශ්නෙට උත්තරේ ඊච්චර අමාරුත් නැහැ ඒ නිසා සාකච්ඡාවේ සම්බන්ධතාවය කොච්චරද කියනවනම් මම ආපු දවස්වල 88 නිසන්වනේ සාකච්ඡා තිබුණේ නැහැ හැබැයි ලොකු සාංශකී කියව බණ කියලා කියනවා කොහොම හරි පටන් ගන්න සාකච්ඡාවක් දෙන්නේ කවොත් ඇදී ඒ දෙන්නන් ඒක තුල ඒ වෙලාවට ධර්ම සාකච්ඡා කරන්න. එතකොට ඔගේ ආගේ ආඩම්බරය තේරුණාට පස්සේ කට්ටිය එන්න පටන් අරගන්නවා කියන්නේ. දැන් මෙන්න මෙහි අපි යන්නේ 103 වෙනි වැඩමුළුව මුල් දවස්වල හැම කෙනෙකුටම විනාඩි 5ක 10ක කාලයක් දෙනවා. ඒ කමටහන් සුද්ධ කරන්න කියලා. ඊට පස්සේ මේ වගේ 60 70 එකතු වෙනකොට ඒක කරන්න බෑනේ. එතකොට ඒක පුදු ධර්ම සාකච්ඡාවක් බවට අපි පත් කරගත්තා. දෙපාර්ශවයේ මේ සම්බන්ධතාවය හරහා හැබැයි උගෝ දෙනෙක් අකමැති. උගෝ දෙනෙක් අකමැතිලා අපිට පුද්ගලිකව හම් වෙන තියෙන අවස්ථාවක් නැති වෙනවා පොදු ගැන. නමුත් මට තේරෙනවා මේ පොදුවර ගත්ත නිසා විශාල පිරිසකට පොදු ප්‍රශ්න තේරෙනවා. වාර්තාගත වෙලා ප්‍රශ්න සාකච්ඡා කරන කට්ටිය වෙනමම ස්තුති කරලා තිනවා ස්වාමීන් වහන්සේ මේ මේ බණක් අහලා මේ ප්‍රශ්න සාකච්ඡාව අහනකොට වැඩ කරන පිරිසක් හැමතැනම ඉන්න බවත් ඒගොල්ලෝ මට ඕනේ ප්‍රශ්නේ අහලා තියෙන බවත් උත්තරේ ලැබිලා තියෙනවා. ජේසා මේව වාර්තා වෙන්න අරිනකොට තේරෙයි අපේ අහිංසක ප්‍රයත්නය නිසා අපි දන්නේ නැතුව හරි ප්‍රශ්නයක් අහන දන්න විදිහට උත්තර දෙනවා. එතකොට ඒකෙන් වැඩක් වෙනවා. ඉතින් ඒ නිසා සාකච්ඡානුගහිත පුංචි කළ සලකන්න යන්න එපා. තනියම නිවන් දකින්න බෑ. ඒක පොදුවේ ගනුදෙනුව යන්න ඕනේ. අනිතික මේ සාකච්ඡා පිළිබඳ උනන්දු වෙච්චි හාමුදුර කෙනෙක් කියලා තියෙනවා. ලෝකයේ මුළු කයම ව්‍යායාම කරන ව්‍යායාම තියෙන දෙක තුනක්. පොල් ගහක නගිනකොට, පීනනකොට, අස්සෙක් පදිනකොට විතරයි මුළු කයම ව්‍යායාම වෙන්නේ. ධර්ම සාකච්ඡාවේදී මුළු කයම ව්‍යායාම වෙනවා. මුළු ඇඟම තිරියංග වෙනවා. Taman ඒකට ශක්තිය දායාදේ දෙනකොට මුළු කයම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ධර්ම සාකච්ඡාව පටන් ගත්තොත් හෙට උදේ වෙනකන් ඉන්න පුළුවන්. කිසිසේත්ම නිදිමතක් එන්නේ නැහැ. ඒ තරම්ම මේකේ උනන්දු කරන ගතියක් තියෙනවා. ඒක නිසා ඒක හොඳ ක්‍රමයක් හරියට කියනවා නම් බණ බණ අහන එක පරියංක භාවනාව වගේ. ධර්ම සාකච්ඡාව ධක්මනවා. හරිම ක්‍රියාත්මකයි. ඒ නිසා හැම වෙලාවෙදීම උනන්දු කරගන්න බෑ වල්පල්. එහෙම නැත්නම් මේ සම්පප්පලාප නෙවෙයි මේ කියන්නේ. ධම්මීවා කතා අරියව තුන්නි භාවයි. අනවශ්‍ය කතා කරනවා පැත්ත කරලා ඉන්න ගොළුෙක් වගේ. කතා කරනවා නම් ධර්ම කතාවක් කරන්නේ. මෙන්න මේ තුන සුතානෝ සීලානුගායිත සුචානුගායිත සාකච්ඡානුගායිත කියනනම් ඒ කෙනාට වෙනමම වෙලා ගන්න ඕනේ සමතනුගායිතට වෙනම වෙලා ගන්න ඕනේ විපස්සනානුගායිතයට එහෙම නැත්නම් අර තුනේ ආධාර ඇතුව සමත භාවනා විපස්සනා භාවනා කරන්න කරනකොට තමයි ඒ සමත භාවනාවෙන් සුතේට අනුග්‍රහ වෙනවා සුතින් ආය භාවනා කරන උග්‍රහ ලැබෙනවා භාවනා කරන කෙනාට තේරෙනවා මේ සීලේක වටිනාකම සීලේ තියෙන එකනාට තේරෙනවා සීල් රැකලා නිකන් ඉඳලා වැඩක් නෑ භාවනා කරන්න ඕනේ කියලා ඒ අන්තර් සම්බන්ධතාව පෙන්නලා තමයි අනුග්‍රහය සිද්ධ වෙන්නේ ඉතින් ඒකයි අපි මේ දවසේ පැයක් වෙන් කරලා තියෙන්නේ මේ සුත අනුග්‍රහිත පිනිස ඒ සුත අනුග්‍රහිතය එක පැත්තට ගණන් කරන දෙයක් එක දේශකයන් වහන්සේ නමක් කියනවා අනික කට්ටිය අහගෙන ඉන්නවා. මේ නිසා අහගෙන ඉන්නට ශ්‍රාවකයෝ කියලා කියනවා. අපි සියලුම දෙනා සර්වඥාන්සේගේ ශ්‍රාවකයෝ. මෙච්චර එකම ක්‍රමය එදා තිබුණේ. පොත්පත් තිබුණේ ඔඩියෝ විෂුවල් මොනක්වත් තිබුණේ නැහැ. මේ කියනවා අහනවා කියන එක තමයි තිබුණේ. ඉතින් ඒ ක්‍රමයේ එනකොට තමයි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපට මේක දැනගන්න විතරක්ම දීගා પરම්පරාවට කියලා දෙනකොට මේක ශාසනය ගෙනියන්න අවශ්‍ය කරන ධර්ම අහනකොට එක මොකද්ද කියලා අහුවොත් මම කලින් කියාපු තාලට අප්‍රමාණ. දැන් ආදාවේ පටන් ගන්න දෙකනේ. දෙක කියන්නේ සති සම්පජාන. සතිය සහ සම්පජාන. මේ සති සම්පජාන්‍ය කියන එක හැම වෙලාවෙම සතිය පිටිපස්සේ සම්පජාන්‍ය තියලා තමයි දේශනා කරලා තියෙන්නේ. සතිපට්ඨාන සූත්‍රයේ විතරක් සම්පජානෝ සතිමා කියලා මේකේ පෙළපත වෙනස් වෙලා තියෙනවා. සම්පජාඤ්ඤ සම්පජාඤ්ඤයට පස්සේ සතිය සඳහන් කරලා තියෙනවා. ඒක දේශනා විලාසයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රඥාව ඉස්සර කරගත්ත ගමනක් වෙන්න පුළුවන්. කෙසේ නමුත් මේ පද දෙකෙන් සතියෙන් පටන් ගන්න එක වඩා අරසකාරයි. ඒ මොකද මේ සතිය වැඩෙන්න වැඩෙන්න සම්පජඤ්ඤය නැත්තම් සතිය කියන්නේ සිහිය නම් සම්පජඤ්ඤය කියන්නේ නුවණ නම් සිහි නුවණ කියනකොට අපි වඩන්න ඕනේදී ප්‍රයත්න කරන්න ඕනේදී අනුග්‍රහ කළ යුත්තේ තමයි සතිය. ඒකට අපිට හම්බෙන අතවාසිය තමයි සම්පජඤ්ඤය. සතිය වඩන්න වඩන්න වඩන්න සම්පජඤ්ඤය අපට ලැබෙනවා. ඒ නිසා සති සම්පජඤ්ඤය දෙකම වඩන ධර්ම විදිහට තමයි බහුකාර්ය ධර්ම වශයෙන් තමයි පෙන්වන්නේ. ඉතින් ඒකෙදි මේ අපි දවසේ ධර්ම දේශනාවේදී හඳුන්වා දීමේ කතාවට පස්සේ අපි වෙලා ගන්න බලාපොරොත්තු මේ සතිය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. මේ සතිය කියන වචනය pāli වචනයක් ඒ සිංහලට දානකොට සිහිය කියලා තමයි ඒ සඳහන් කරලා තියෙන්නේ. සංස්කෘතයට ස්මෘති ස්මෘතිය කියලා කියනවා. ස්මෘති සම්පජඤ්ඤ සිහි නුවණ සති සම්පජඤ්ඤේ වශයෙන් මේ එක එක භාෂාවල පෙන්ලා තියෙනවා මේ සතිය නැත්නම් මේ සිහිය කියන එක විස්තර කරන්න අපි අපහසු වෙලා තියෙන්නේ අපට මේක අපේ එදිනදා භාෂාවෙන් අයින් වෙච්ච නිසා. සිහිය කියන වචනේ අපේ සිංහල භාෂාවේ නැහැ. සතිය කියන එකත් නැහැ. ඒ මොකද අපි ප්‍රෞඩව જાතියක් වශයෙන් මේ කොඩි දාගෙන ස්වර්ණමය යුගයේ බුද්ධ ආගම නැගිලා තියෙනවා. රාජ්‍ය මට්ටමේ සමාජික මට්ටමේ දිවයිනක් විදිහට කරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් විවිධ හේතු තියෙනවා. සමහර ඒවා බරපතල බාහිර හේතු, විදේශ ආක්‍රමණික, එහෙම නැත්නම් දුර්භික්ෂ, නැත්නම් ව්‍යසන. මෙවනිසා සිංහලයා මේ ධර්මයේ ශාසනය රැක්කට ඒ ක්‍රියාකාරී පැත්තෙන් පොඩක් පසර ගිය ගතියක් පේන්න තියෙනවා. අවුරුදු 1500ක් විතර යනකම් මේක රැල්ල ගිහිල්ලා තියෙනවා. බොහොම ජයට අසවල් හාමුදුරුවට පෙන්නලා ඇඟිලි දික් කරලා උන්වහන්සේ ආර්යනාංශේ නෙවෙයි කෙනෙක් නෙවෙයි කියලා පෙන්වන්න බැරි තරම් පැවිදිච්ච හැම කෙනෙක්ම ආර්යනාංශලා වශයෙන් ගත කරපු යුගයක් තිබිලා තියෙනවා. ඊට පස්සේ ඒ කාලේ ඇත්තට තිබිච්ච භාෂාව හේල භාෂාව එළු භාෂාව කියලා කියනවා. අද එළු භාෂාවෙන් ලියවිච්ච පොතක්වත් හොයන්න නැහැ. ඉතාම වච අඩු වචන මේ ප්‍රමාණය පාවිච්චි කරලා තියෙන ඉතාම ගැඹුරු ධර්මයක් එකේ ගැබ් වෙලා තියෙනවා. එක ඇලපිල්ලක් ස්පිල්ලක් වෙනස් වෙනවා අර්ථ වෙනස් වෙනවා. මිනිහගේ මේ කටට හුරු කරගෙන තිබිලා තියෙන සිංහලේ ශාල මේ සම්භාරයක් දැනුම් සම්භාරක දේශීය ඌරුවට හැදිච්ච එකක්. ඒක ඔය එක එක භාෂා නිසා විවිධ බලපෑම් නිසා පින්දුර වෙලා තියෙනවා. එතකොට ඔය සතිය කියන වචනේ සිහිය කියන වචනේ අපි ළඟේ කියන අපේ එදිනදා ජීවිතේ භාෂාවෙන් අයින් වෙලා තියෙනවා. අපි දැන් සිහිය කියනකොට ස්මෘතිය කියනකොට සිහි කැඳවීම තමයි සඳහන් කරන්නේ. සරුවචනාංශයේ අදහස දක්වලා තියෙනවා. චිර කතම්පි චිර භාසිතම්පි චරිතා අනුස්සරිතා කියලා බොහෝ කලකට පෙර ඇසූ දේ බොහෝ කරකට පෙර කියන ලද්ද දුර සී කරන්න පුළුවන් ගතිය සතිය ලකුණක් විදිහට පුදුරංශ පෙන්ලා දීලා තියෙනවා. නමුත් අසතිය පිළිබඳව ගත්තොත් නැත්නම් සතිය අනිත් පැත්ත මේක බොහොම ලස්සනට පෙන්ලා දෙනවා. පෙන්ලා දෙනොත් ටික රිදෙයි හැබැයි. පෙන්ලා දෙනොත් රිදෙනවා නිකන් මූණට පැංගිරි වීසු කිරෝ වගේ දැනෙයි. ඇඹුලක් දැනෙයි පැණිඩක් දැන් එකක් නැහැ. ඒ නිසා අසතිය විස්තර කරනකොට ආධුනිකයෙක්ගේ පැත්තෙන් බැලලා මම මේ කතා කරන්නේ යම් චිත්තක්ෂණයක අපේ හිත අතීතය හෝ අනාගතය ස්පර්ශ කර ස්පර්ශ කරනවනම් සම්මර්ෂණය කරන එක අසතිය කියලා ගන්න පුළුවන්. යම් චිත්තක්ෂණයක මේ මම මෙතන ඉන්න මම ගැන හිතනකොට මගේ අම්මා ගැන තාත්තා ගැන අක්කා ගැන නංගි ගැන දායකයා ගැන හිතනවනම් අසතිය කියලා කියන්න පුළුවන්. දැන් මේ නිසන්වනේ මේ මෙතන වාඩි වෙලා ඉඳගෙන ගෙදර ගැන හිතනවා නම් වෙන තැන් ගැන හිතනවා නම් ඒ හැම එකක්ම අසතිය කියලා ගත්තොත් අචීතනාගතිර දුවන හිත අරයමයා ගැන හිතන හිත අතන මෙතන ගැන හිතන හිත අපිට හිතා ගන්න පුළුවන් ආධුනික ගිහිපැත්තේ අසතිය කියලා. එතකොට බලන්න සතිය කියන වචනේ අහන්න ඉස්සර අපේ ජීවිතය ගැන ගත්තොත් සතිපට්ඨාන කියන වචනේ අහන්න ඉස්සෙල්ලා අපි දවසට කොච්චර චිත්තක්ෂණ ප්‍රමාණයක් මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක දැනගෙන තිබුණාද සමාදන් වෙලා තියෙනවා. තමයි අවුරුදු 120ක් ගත කරනවා මේ මහ පොළොව මත එක චිත්තක්ෂණයක්වත් මේ මම දැන් මෙතන කියන එක ගැඹුරුම ධර්මයේ බව දන්නේ නැහැ. හිතියත් ඉන්න බව සමාදන් වෙන්නේ නැහැ. ඒක තේරුණත් ඒක තේරෙන්නේ මම පාළුයි. හරි කම්මැලි, හරි නීරසයි, හරි ඒකාකාරී විදියට. ඉතින් ඒක නැති කරන්න අපි විවිධාකාර විනෝදාංශ හදා ගන්නවා. කොයි වෙලාවක හෝ හිත මේ මම දැන් මෙතන කියන තැනට ආපු ගමන් අපි නිකන් රහෙන් කොංගුණා වාගේ මේ මයිට් මගේ ඇයි හොඳයි අහන්න කවුරක්වත් නැහැ. පාළු වුණා, තනු වුණා කියලා මේක මම මුස්පීන්තු පැත්තට දාගෙන තියෙනවා. ඉතින් මේ මුස්පේන්තු කරලා මේ කුණු බාල්දියට දාපු මේ මම දැන් මෙතන ඉන්නවා කියන කාරණාව මේ වගේ වැඩමුළුවකදී අපි ක්‍රම තුනකට ඒ යෝගාවචරයට ඉස්මතු කරලා ඔප්නම් වලා පෙන්නලා දෙනවා පරියංකේ ඉන්නකොට ඉඳගෙන කොහොමද අපි මේක සාක්ෂාත්කරණය කරන්නේ ඉතින් අපි සක්මන් කරන එක ඒකට සාපේක්ෂව පුංචි ක්‍රියාවක් කරන ගමන් ප්‍රතිඵලයක් අපේක්ෂා වෙන්නේ නෙවෙයි, ලාභයක් සත්කාරයක් අපේක්ෂා වෙන්නේ කරන ගමන් මම දැන් මෙතන ඉන්නවා, මම දැන් මෙතන ඇවිදිනවා. ඊට පස්සේ මේ දෙකෙන් පරිබාහිරව මේ භාවනා මධ්‍යස්ථානයක ගත කරන අනිකුත් ක්‍රියාකාරකම් වලදී කොච්චරක් චිත්තක්ෂණ ගාණක් දවසකට මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක අවදිද කොච්චරක් අපිට ඒක සාක්ෂාත්කරණය කරන්න පුළුවන්ද කියන එක කියලා තුන් පට්ට කට්ටයන් තුනකට දාලා තමයි සත්‍ය උගන්වන්නේ. ඒක තමයි සාමාන්‍ය ලෝකේ භාවනා ලෝකයේ කියලා හඳුනගන්න හදන්නේ. නමුත් ඒක ඒ වගේ භාවනා මධ්‍යස්ථාන සීමා වෙච්ච පරියන්කේට සක්මනට සීමා වෙච්ච එකක් නෙවෙයි. පස්සේ තමන්ගේ ස්ථාන වලට නැවත නැවත ගියාමත් මේකින් අල්ලගත්තනම් කොන මේක යොදලා බලන්න පුළුවන්. හැමදාම යොදලා බලන්න පුළුවන්. එතකොට මේක අපි හිතමු භාවනා මධ්‍යස්ථානදී මේක මේ අල්ලගත්තයි කියලා. මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක තමයි ලොකුම දේ බුදුහාමුදුරෝ දේශනා කරන ලොකු උපකාරක ධර්මයේ. ඒකට අප්‍රමාදේ කියලා සඳහන් කරනවා ප්‍රමා වෙන්නේ. ඒකට සතිය කියලා සඳහන් කරනවා එලඹ සිටි සිහිය කියලා සඳහන් කරනවා. ඒක ක්‍රියාවත් වෙනකොට අපි ආධුනිකෙක් වශයෙන් ඉඳගෙන ඉඳගෙන ඉන්න බව දාන්න. අවිජිනකොට අවිජින බව දාන්න. අනිකුත් ඉරියව්වක ඉන්නකොට ඒ ඉරියව්ව වෙන බව දන්නවනම් මේකට සතිය කියලා කියනවා. ඉතින් ඒ වාගේ ඉන්න බවක් අටුවාචාර්යන් වහන්සේලා කියනවා ඌරබල්ල බව දන්නවලු. ඌරබල්ල බව දන්න මම දැන් ඇවිදිනවා මම දැන් ඉඳගෙන ඉනවා. ඒක නෙවෙයි ඊට එහා ගිය ආධ්‍යාත්මික දෙයක් මේකේ ආගමික දෙයක් මේකේ තියෙනවා. ඒ ඌරබල්ලා නරියා මොකහරි සතා මේ මම යනවා මේ මම කනවා මේ බයින්න කියන නොදන්නව නෙවෙයි. හැබැයි ඌ දන්නේ නැහැ මේක නිවනට පාර කියලා. එනිසා බුදු ජනන් සිද්ධිකා ඉඟි කරලා කියනවා යම් කිසි කෙනෙක් මනුෂ්‍ය ජීවිතය ගත කරන ගමන් ඒ මනුස්සයා දන්නේ නැත්තම් මම දැන් මෙතන ඉන්නවා මම ඊය ගැන හිත හිතා ඉන්නවා හෙට ගැන හිත හිත ඉන්නවා අරය ගැන හිත හිත ඉන්නවා මෙයා ගැන හිත හිත ඉන්නවන ะ නොකිය කියන ඌරෙක් බල්ලෙක් වගේ මුර්ගෙක් කියලා කියනවා යම් කිසි කෙනෙක් මේක තේරෙන්නේ සත්‍යපට්ඨානේ වඩන්න කියලා බණ අහපු කෙනාට තමයි තේරෙන්නේ නැත්තම් කොහොමවත් මුරුගියු. අහන්න දෙයක් නැහැ. සතිය වඩන්න ගියාට පස්සේ නෝ පపంచාබි රතා මහතෝ මගෝ. අපි ප්‍රපංච කරනවා නම් අතීතය ගැන අනාගතය ගැන. අපි ප්‍රපංච කරනවා නම් ඊයේ අරය ගැන මෙයා ගැන. අපි ප්‍රපංච කරනවා නම් අතන ගැන මෙතන ගැන. මේක තමයි මගේ තියෙන මුර්ග ගතිය කියලා දන්නේ නැත්තම් එහෙනම් බුද්ධ ආලෝකයක් නැහැ. ධර්මික රසයක් නැහැ. කරන්න දෙයක් නැහැ. හැබැයි බුද්ධ ආලෝකයේ තිබුණත් ධර්ම දැනුත් ඒක වෙනවා. මුචකල බලන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉන්න පුළුවන්ද කියලා වර්තමානයේ ඉන්න බෑ. නමුත් එයා දන්නවා මම මේ ඉඳගත්තේ පරියන්කේ ඉඳ. මම එක්ක පරියන්කේ ඉන්න ගමන් පුළුවන් නම් ආශ්වාස ප්‍රශ්වාසය බලන්න නැත්නම් පිම්මීම හැකිලින් බලන්න නමුත් ඉන්න බෑ. හැබැයි එයා දන්නවා පිට ගියාට පස්සේ දැන් බුදුන් අදහනවා නම් සීලයක් පිළිබඳ හැඟීමක් තියෙනවා නම් සතිය තියෙනවනම් මට පුළුවන් තරම් ඉක්මනට ආයෙත් ගෙනලා අර මම දැන් මෙතන කියන තැන හිත තැම්පත් කරන එක ආශස් ප්‍රසාසී හිත තැම්පත් කරන එක තමයි මගේ අනුග්‍රහය. එච්චරයි යෝගාවචරයක් සහ පෘථග්ජන සාමාන්‍ය කෙනෙක් අතර වෙනස. මේ පෘථග්ජන සාමාන්‍ය කෙනාට කියනවා අන්ධ පෘථග්ජනයයි කියලා. මේකට උත්සාහ කරන කෙනෙක් ඉන්නවන උත්සාහ කරුවට හරියන්නේ නැහැ. ඒ වුණාට එයා දන්නවා මම ඉඳගෙන ඉන්නවනම් මගේ ප්‍රධානම අප්‍රමාද ලක්ෂණය තමයි ඒක ප්‍රධාන සති ලක්ෂණය තමයි මම මෙතන හිතගෙන නිවෙන බව දන්න. ඇවිදිමින් නිවෙන බව දන්න. නිදාගෙන නිවෙන බව දන්න. මම ඉඳගෙන ඉන්න බව දන්න. ඒ ඉඳගෙන ඉන්න බවට හිත ආවට පස්සේ ඒක සහතික කරන්න ප්‍රත්‍යක්ෂණය කරන්න උරගාලා බලන්න එංග ඇතුලේ කොහොස්ම ගන්නව වැඩේ එහෙම නැත්නම් පිම්බෙනව හැකිලෙනව වැඩේ මොනවා හරි හොල්මනක් තේරෙනවා ඒක තමයි අපි උත්සාහ කියන්නේ. මම සතියේට හිත දැම්ම. එතකොට මට ආස්වාසිය වැටුණා. ආස්වාසිය මට වැටුනේ මෙහෙමයි. එතකොට යා කියන වචනෙන් තේරෙනවා මෙයා පාඩම් පැති 3 4ක් සමාන. මෙයා අප්‍රමාදී දන්නවා, පිළිගන්නවා, වචනකම දන්නවා. ඒකේ ඉන්න වෙලාවේදී ලකුණු දන්නවා. ඒ විතරක් නෙවෙයි ඒක කහකට කියන එක තමයි බද්දනාම දේවව දන්නේ. වැටහිට හැටියට කියනවා. ඉතින් මේ ටික තමයි මේක ඉච්චරම සරලයි. ওই ටික තමයි කමඨාන් සුද්ධ කිරීමේදී අපිට හැමදාම අතපල්ලේ වැටෙන්නේ. මම ඉඳගත්තම මම ඉඳගෙන ඉන්නවා දන්නවා. බුදුරජාණන් සඳහන් කරලා තියෙන්නේ අරඤ්‍යගතව, රුක්කමූලගතව, නිසුඤ්ඤාගාරගතව, නිචීදති පල්ලංකා. පළඟ මැද වාඩි වෙනවා. නැත්නම් පුටුව වාඩි වෙනවා කියන්නේ මම ඉන්න බව දන්නවා. ඊට පස්සේ තමයි සතෝ වස්ස සති, සතෝ පස්ස සති. ඒක වෙන්න පුළුවන් නැවෙන්න පුළුවන්. අඩු ගානේ මම මෙතන ඉන්න බවට සතිය තියෙනවනම් ඒක ආඩම්බරයෙන් මගේ මුළු ජීවිතය කරපු ලොකුම පිංකම. මේක තමයි බුදුරජාණන්සේගේ අමෘත පදේ. මේක තමයි අප්‍රමාද පදේ. මේක තමයි ගොඩාක් උපකාරණ දෙය කියලා තේරෙන්නේ ඔන්න සෝවාන් වෙච්ච දවසට. එතකන් මේ පුංචි සරල කාරණාවට අගේ ආඩම්බරේ වැඩි කරන එක තමයි මේ යෝගාවචර ජීවිතය කියලා කියන්නේ. සෝවාන් වෙච්ච දවස් තියෙනවා මේක තමයි මට හම්බෙච්ච ලොකුම බුදුහාමුදුරන්ගෙන් ලැබිච්ච දායාදේ ක්ෂණ සම්පත්තිය, මනුෂකම ඒ බව දන්න නැත්නම් සමාදන් වෙන එක තමයි මාර්ගඵලයකටපත් වෙනවා කියලා කියන්නේ. ඒ නිසා හැම කෙනෙක්ම චිත්තක්ෂණ වශයෙන් දැන් මාර්ගඵල වලටපත් වෙලා තියෙනවා. හැබැයි ඊගා චිත්තක්ෂණේ ආයෙ කක්ක. ආය අසුචි වගේ. ආයෙ සරයක් කොට ගන්න. ආයෙ දාන. ඉතින් මේ ප්‍රයත්නය කරන මනුස්සයාට පරිදි වැඩි අම්මපා වඳින්න වටිනවා. මොකද අපි මෙතෙක් කල සංසාරේ මේක දන්නේ නෑනේ. දන්නවනේ නඩු ගන්න උත්සාහ කරන්නේ. උත්සාහ කරපෙන්සත් වරදින්නේ. වැරදිලා ගේම අතාරින්නේ නැහනේ. දිගට දිගට උත්සාහ කරනකොට බුදුරජාණන් වහන්සේ උනත් ඈතිද සාදුකාර පවත්වනවා මේ මිනිස්සයා ගන්නේ ගඟ දිගේ ඉහළට යන උත්සාහය. ඒක හොඳට තේින්න දෙයයන් බ්‍රහ්මයන්. මේ ලෝකේ සීරම කාමෙට එක රැල්ලට කාගෙන යද්දී එක එක් පොඩ්ඩක් කල්පනා කරලා බලලා කියනවා මේකට ගිහිල්ලා නම් ගොයියෝ හරියන්නේ නැහැ. මම පොඩ්ඩක් සීලෙක පිළිලා බණ අහලා ධර්ම සාකච්ඡා කළා කාරණා අරගෙන මේ කරන විකාරේ ඉන්න ඉරියව්ව මොකද්ද කියලා බලන්න ඕනේ කියලා වැටි වැටි හරි ඒ කරන ප්‍රයත්නය මේ සති උත්සාහය ඒක පහු වෙනකොට තමයි Tamanට තේරෙන්නේ මගේ කර්ම ගෙවිච්ච දවස තමයි මට මේක කරන්න හිතේ යෝගේ යෙදුනට පස්සේ තමයි මට මේක තේරෙන්නේ එතකන් ඉතින් අර ග්‍රීස් ගහේ නගින මිනිස්සයා වගේ අඩිය තිනකොට ලෙස්ලා වැඩ ආයෙ ලෙස්ලා වැඩ ආ ඉතින් මිනිස්සු hina වෙනවා. ග්‍රීස් ගහේ තෙල්ලම තියෙන කාලේ. ඉතින් අන්තිමට කොහොම හරි එකෙක් නගිනවනේ ඔබ. කොහොම කොහම හරි ග්‍රීස් ටික පිහලා දාලා නගිනවනේ. ආනේ වගේ තමයි මේකෙදි මේ සතිය කියන එක හරියට තේරුම් ගත්තනම් මෙන්න මෙහෙම වාක්‍යයකින් කියන්න පුළුවන්. ඒක බොහෝ විට තේරෙනු ඇත්තේ ටිකක් කල් භාවනා කරපු කෙනෙකුට ආධුනිකයෙකුට ටිකක් ඒක වඩපල්ලා වැඩි වෙන්න ඉඩ තියෙනවා. හිත පිට යනවා. පිටි ගියාට පස්සේ දැන් මම මොකද කරන්න ඕනේ කියලා එක දන්න මිනිසෙක් ඉන්නවනම් අන්න සතියේ තියෙනවා. හිත අනතුරටපත් වෙනවා. හිත අසතියටපත් වෙනවා. අප්‍රමාදයටපත් වෙනවා. ඊතරපස්සර යනවා. අදිතිය ගැන අනාගතය ගැන හිතනවා. අර යම ගැන හිතන ඒ ගැන කිසි තේරෙන සැකේ හිතන්න එපා. ඒක බුදුහාමුදුරන්ටත් වෙලා තියෙනවා. බුදුහුණාට පස්සෙත් වෙලා තියෙනවා. නමුත් ඒක දැනගත්ත ගමන් උන්වහන්සේ දන්න උන්වහන්සේට මිට දන්න විතර නෙවෙයි අපිට කියලා දෙනවා. මෙන්න මෙතන ආරක්ෂක ස්ථානෝ ඉන්නේ අනාරක්ෂිත තැනක. දැන් අනාරක්ෂිත තැනේ ඉඳලා ආරක්ෂිත තැනට යන්න බුදුන් එන්නේ නැහැ. ගුරුන් එන්නේ නැහැ. කවුරුත් උදව් කරන්නේ උඹට තේරුම් ගත්ත දවසේ. මං ඉන්නේ දැන් අනාරක්ෂිත තැන. ප්‍රමාදේ කියලා එකට කියනවා. මදේ කියලාත් කියනවා. අප්‍රමාද තැන මේකයි. සතිය මෙතනයි කියලා මෙන්න මෙතන හිත තියන්න ඕනේ කියන එක දන්නවා ඒ කමටහන් සුද්ධ කරන්න ඕනේ දැන් කමඨං සුද්ධ කරනකොට එන ප්‍රශ්නේ තමයි මම ආනාපානි භාවනා කරගෙන ඉන්නවා. එතකොට වේදනාවක් ආවම දැන් හිත තියන්න ඕනේ කොහෙද? සුද්ධෙට මහනවනේ ආනාපානෙ තියන්න ඕනේද? වේදනාව තියන්නේ ඒක යාට තාම අන්දමන්දයි දන්නේ මේ සතිය නියෝජනය කරන්නේ වේදනාවද? එහෙම නැත්නම් මේ ආනාපානෙද කියන එක ඒ තේරුම් ගන්න බැරිකම පුද්ගලික දෝෂයක් නෙවෙයි. මොකද මේකට තියෙන උත්තරේ තමයි අපි සතිය තමයි පණව ගත්ත අරමුණ වේදනාව ඒ වෙලාවට අපි අමුත්තා. ඒ නිසා අපි අමුත්තට සලකන්නේ අපි අර ඉස්සරහින් තියාගත්ත ආනාපානට සලකනවා. ඊටදී පොඩ්ඩක් සරල කරලා සරල කරනවා කියන වචන කියනත් වැරදි. ඊටදී පොඩක් පහසු කරලා දෙන ඉන්න ඉරියව්වට හිත දාගන්න දන්නවනම් මොන්න තකුමුක් වේදී හරි. හොඳ ගොඩ. හොඳ ගොඩ. ඉන්සා වරක බුදුරජාණන් වහන්සේ සතිය කියන එක පෙන්නනවා එක ඉරියව්වක එක අරමුණක හිත පවත්තන අවශ්‍ය කරන ශක්තිය. ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙනකොට ඉරියාපත සංදීයේදී සති පවත්තනකට සම්පජඤ්ඤය කියන වචනේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කළා තියෙනවා. සම්පජඤ්ඤ පබ්බේ කියලා සතිපට්ඨානේ පෙන්වන්නේ එක ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට යන හැටි. අපි ඉඳගෙන ඉඳලා නැගිටිනවා. අපිට ආනාපානය කරනකොට වේදනාවක් එනවා. ඉරියව්වක් නෙවෙයි අන්නේ වගේ තක්කමුක්කක් හැම වෙලාවෙම ජීවිතය කියන්නේ ඕක එනකොට මගේ මේක ආරක්ෂක ස්ථාන මේක අනාරක්ෂිත තැන මට මේ වෙලාවේදී මෙන්න මෙතෙන්ට ගියාම මම මම මේ ජාම බේරගත්තා කියන කාරණාව ക്ഷേම තැන අශෝක වූ ക്ഷേම වූ විරජ වූ තැන ඕනෙම තැනක තියෙනවා ඕනෙම කලබල වෙච්ච හිතක රාගේ තියෙන හිතෙත් ද්වේෂේ තියෙන හිතෙත් මොහේ තියෙන හිතෙත් වික්ෂිප්ත භාවයේ තියෙන හිතෙත් අර නිස්සද්ද තැනක් තියෙනවා අපිට ക്ഷേමයක් තියෙනවා ආරක්ෂක තැනක් තියෙනවා අන්නේ ආරක්ෂක තැන අමතක කරලා මේ ගැන කණපින්ද ගහන ඔළුවේ සත බඳගෙන අඬන්න පටන් ගත්තොත් අසත්පුරුසයි අසද්ධර්මයි මේ ඔක්කොම අල්ලපනල්ලාසේ මෙන්න මේකට හිත යදුවත් මගේ හිත තැම්පත් වෙනවා ඒකට අනුග්‍රහ කරන එකයි මේ සතිය වඩන කෙනෙක් වශයෙන් මම කල යුත්තේ. ඒ ඔක්කොම කලබලකම් කරච්චල් තියෙද්දි කවුරු කොච්චර ඉසදවන ඇඩුවත් මෙන්න මෙතෙන්ට මම හිත තියන්න ඕනේ කියලා. ඒකේ නාමයේ සතිය අඳුනනවා නම් සතියේ එල්ලේ අරමුණ ආලම්බණය අඳුරනවා නම් එයාට දවසක් උත්සාහ කරලා බලන්න පුළුවන් මොන්න තරම් කරදර ආවත් මේ සති අරමුණ අපිව පාවා දීලා පිට යන්නේ නැහැ හැම වෙලාවෙම ඉන්නේ. Taman ඉන්නේ ඉරියව්වට යන්න පුළුවන් ගතිය මොනම දුකකට ඔක්කත් අපිව නැති කරන්න බෑ. එහෙනම් අපි නින්දට වටන්න ඕන. එනත අපි ක්ලාන්ත කරන්න නැත්නම් මරන්න ඕන. නිසා නිකන් ඉඳගෙන ඉන්නකොට බලන්න මම මැරිලා නැති බව දන්නවද කියලා. මට නිින්ද ගිහලා නැති බව දන්නවද කියලා. මට ක්ලාන්ත වෙලා නැති බව දන්නවද? ඕකට නිවන කියලා දාගන්න. ප්‍රශ්නයක් නැහැ. යම් වෙලාවක ඉඳගෙන මම දැන් ඉඳගෙන ඉන්නවා. මට මේ සද්දක වේදනාවක කරදරයක් බාධාවක් නැහැ. ඉඳගෙන ඉන්නවා මේක දැන් ලොකුම පිංකම. මේක තමයි අශෝක විරජ ඛේම. මේක සන්තෝෂෙන් බාරගත්තොත් කියනවා කායගත සති සාත සහගත. මේකට හිත ගැනීම මිහිරිම දේ බවට පත් කරගන්නවා. ඒක දසුත්තර සූත්‍රයේ ඔය සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරලා තියෙනවා අප්‍රමාද වෙන්න තියෙන ලේසිම පාර තමයි කායගත සති. කායගත සතියෙන් ඉන්නේ ඉරියව්ව කියලා ගන්න පුළුවන්. ඕනනම් ධාතු මනස්කාරය ගන්න පුළුවන්. දෙතිස් කුණ වේ ගන්නත් පුළුවන්. ගොඩක් තියෙනවා. ඉන්න ඉරියව්වට හිත දාලා මේක තමයි ලොකම පිංකම. මේක තමයි මිහිරියාවක් කරගන්න ඕනේ. ඒක කවුරුත් මට කියලා දෙන්නේ නැහැ. අම්මල තාත්තලා අපිට කියලා දීලත් නැහැ. ඉස්කෝලේ ගුරුවරයා කියලා දීලත් නැහැ. ඒක කියලා දෙන්නත් බෑ. Taman ටිකක් මේක උත්සාහ කරන මේක හරියන බව දැක්කේ නැත්නම් ඉතින් සාරිපුත්තු සාංශ අපිට සඳහන් කරනවා මේ බහුකාර්ය ධර්ම දෙකක් මොකක්ද කියලා හෙවොත් සතිය සහ සම්පජාඤ්ඤය අද දවසේ ධර්ම දේශනාව સમાપ્ત කරපින් මම පිටු කරනවා එක ඉරියව්වක ඒ කාර්මුණක හිත පැවැත්වීමට එළඹ සිටීමට අප්‍රමාද වීමට අපිට ඇයි සතිය කියලා. ඉරියව් අරමුණු මාරු වෙද්දිත් පාවා නොදී සතිය කැඩෙන්නේ නැති බව බලන්න පුළුවන් නම් සම්දිස්ථානයේදී සතිය අරස කරන්න පුළුවන් නම් ඒ ඥාණයට කියන සම්පජඤ්ඤය. ඒ නිසා මොන එකකටවත් හිත මතක තියාගෙන ඉන්න සති සම්පජඤ්ඤේ කඩන්න බලවත් කිසිම කෙලෙසයක් ලෝකේ නැහැ. සති සම්පජඤ්ඤේ ධර්ම බලවත්. අපි මේක දන්නේ නැති නිසා සහ ඒ ආයුධ උපකරණේ පාවිච්චි කරන්නේ නැති නිසා අපි බොහෝ විට මගේ සත්‍යය කැඩුනා සම්පජඤ්ඤය කැඩුනා කියලා ඉෂාත බැඳගෙන නානා විදිහට එක එකනා සරණ යනවා. නමුත් මම අර කිව්වා වගේ සෝවාන් වෙනවයි කියලා කියන්නේ මේ කවුරු සරණ ගිහිල්ලා කරන්න බෑ අත්තරද්ද වරද්ද ලක්ෂ වාරයක් භාවනා කරලා කරලා කරලා සද්ද ඇහෙන්න අරින්න වේදනා එන්න අරින්න හිතවිලි එන්න අරින්න ඉදියා පුපුරු ගහන්න අරින්න ඒ ඔක්කොම කරන ගමන ඒකට අවදි ගතිය, එළඹ සිටි ගතිය ඉරියව් මාරු කරද්දී ඒ දන්න අරමුණෙන් පිට අරමුණට ගියා. අතුරු අරමුණ ආවත් මේක මට කළ හැක්කක් බව. කළ යුත්තක් බව. මේක මගේ අනුග්‍රහිතේ බව. කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් ඉතින් ඒක හොඳම පරීක්ෂණයක් තමයි ආත්‍රි හේතුක ප්‍රතිසන්දි සහිත පුද්ගලයේ යාගේ පාරමිතා පිරලා. ඉතින් මේක තේරුන්නේ නැහැ කියලා තරහ වෙන්න එපා. අපි තේරෙනකන් සාකච්ඡා කරමු. අපි තේරෙනකන් බනහම්. තේරෙනකන් නැවත නැවත වාඩි වෙලා බලමු. නැවත නැවත සක්මන් කරලා බලමු. නැවත නැවතක් එදිනදා වැඩවලදී මොන දේ ආවත් ඉන්නා ඉරියව්ව දැනගැනීමේ හැකියාව මගින් තුරුවන්කරනද මගින් පැහැර හරින්න පුළුවන් බලයක් නැති බව තේරුම් ගත්ත දවසේ අපි කියනවා වැඩමුළුව සාර්ථකයි. තමාරු එන්නේ ඉස්සලම මේ සාර්ථකත්වය අරගෙන මෙහෙට එන්න දිග ප්‍රශ්නයක් නෑ. ඒකත් ලොක්කොත් නෙමෙයි අපිට. මේ වැඩමුළු ඉවර වෙලත් මේ කියන දෙමුලේ මොනක්වත් තේරෙන්නේ නැතුණා ශෝක්‍යකුත් නෙවෙයි. මොකද සංසාරෙත් එක බලනකොට මේ පොඩි උත්සාහයක් නමුත් කාට හරි මේ වෙනස අල්ල ගන්න පුළුවන් නම් ඒකට කියන හැබෑ වෙනස කියලා. ඉන්සා අද දවසේ ධර්ම දේශනාව සිදු දිනාට එවැනි හැබෑ වෙනසක් ඇති වීම පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් පළවෙනි ධර්ම දේශනාවේ නිමා මෙතන සටහන් කරනවා සිදු දිනාටම සනසීමු දා වේවා කියන ප්‍රාර්ථනාව